ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙමිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ පනාඋසෝ මග්ගෝ කතමෝ පටිපදා ඒතස්ස රාගස්ස පහානායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චන්න ආජීවක සූත්‍රය ඉස්සරහින් තියාගෙන අද අපි මේ හතරවෙනි ධර්ම දේශනාවටයි ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ධර්ම දේශනා මාලාවේ 14 වෙනි ධර්ම දේශනාව. ඉතින් සූත්‍රයේ සාමාන්‍ය සාරය වශයෙන් ගත්තොත් රාගයේ, ද්වේෂයේ, මෝහයේ යම් යම් ආදීනව දැකීම නිසා විවිධ ශාසනවල විවිධ ප්‍රතිපත්ති විවිධ ශික්ෂා තම තමන්ගේ ගෝල බාල පිරිසවලට ඒ ඒ ශාස්ත්‍රවරු පනවලා තිනවා මේ පිළිබඳව ගවේෂණයක් කරන්න ආසේ ඒ චන්න නම් වූ පරිබ්‍රාජකතුමා ආනන්ද ස්වාමීන් හම්බෙලා අහනවා ස්වාමීන් වහන්සේ වැඩ කරන මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ මේ රාගයේ මොන මොන ආකාරයේ ආදීනව දැකලාද මේ ශාසන ප්‍රතිපatti පනවලා තියෙන නැත්නම් ශාසන ප්‍රතිපදා පනවලා තියෙන කියලා. ඉතින් එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රාගයටත්, ద్వේෂයටත්, මෝහයටත් පොදු වූ ආදීනව බොම ශාසනය පිටු කරන වර්ගයේ ආදීනව පෙන්නලා මේ කුමන ක්ලේශයක් හිතේ තිබුණත් ඒ ක්ලේශය නිසා Tamange ව්‍යාබාධ පිනිස, අනුන්ට ව්‍යාබාධ පිනිස දෙපාර්ශවයට ව්‍යාබාධ පිණිස කටයුතු කරන බවත් ඒ රාග දෝෂ මෝහ ප්‍රහාණයේ ඒ තමන්ට අනුන්ට නැත්තම් දෙපාර්ශවයටම ආබාධ ව්‍යාබාධ කරන බවින් නිදහසක් ලැබෙන බවත් සඳහන් කරනවා. ඒ වාගේම මේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් යම් හිතක් අභිභූත වුනොත් යටපත් වුනොත් ගැවසී ගත්තොත් ඒ හිත සහිත පුද්ගලයා කරන සෑම ක්‍රියාවකම සෑම වචනයකම සෑම හිතවිල්ලකම දුෂ්චරිත ස්වභාවයක් තියෙන බවත් යම් ආකාරයකින් එවැනි දුෂ්චරිත භාවයේ දුරු කරන්නා වූ රාගය දුරු වෙනවා නම් ද්වේෂය දුරු වෙනවා නම් මෝහය දුරු වෙනවා නම් ඒ පුද්ගලයාට තමන්ගේ ස්වార్థය කියන්නේ මොකක්ද කියලා වැටහෙන්න පටන් ගන්නවා. අනුන්ට අර්ථ සිද්ධිය පිණිස කුමක් කටයුතුද කියලා පරාර්ථයත් වැටහෙනවා, උභාර්ථය වැටහෙනවා. මෙන්න මේ විදිහේ ආදීනව පෙන්වුවාට පස්සේ ඒ මූල ධර්මාත්මූලව නැත්නම් දාර්ශනිකව මේ රාගයේ ద్వේෂයේ මෝහයේ මේ ආකාර ආදීනව දැක්කට පස්සේ මේ ශාසනයේ තීනවද මාර්ගයක් තීනවද ප්‍රතිපදාවක් මේ රාග ద్వේෂ මෝහය ප්‍රහාණය පිණිස කියලා ඒ ඡන්න පරිබ්‍රාජකතුමා ප්‍රශ්න කරනවා ඒ මොකද රාගේ ద్వේෂයේ මෝහේ යම් ආකාරයකට ආදීනව දැක්කත් විස්තර වශයෙන් දැක්කත් ඒක ප්‍රතිපදාවකින් හෝ මාර්ගයකින් ප්‍රහාණය කළ හැකි බවක් පිළිගන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. සර්වචන් වහන්සේ දේශනා කරන මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ හරහා මේ ජීවිතයේදීම මෙලවදීම ප්‍රහාණය කරන්න පුළුවන් බව පිළිගත්තත් අනිකුත් ශාසනවල අනිකුත් ශික්ෂා අනුව සියල්ලම මේ ලෝකෙදී ප්‍රහාණය කරන්න පුළුවන් බව සෑහෙන සැක කරනවා. ඇත්තරම රාග ద్వේෂ මෝහ ප්‍රධාන කෙලෙස් බව හඳුනාගන්නේ ඊ타ත්ම සුළු ශාස්ත්‍රුන් වහන්සේලා පිරිසක් ਸਰවචනාංශට අමතරව බොහෝ දෙනා ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේට හේතු කරනවා මේ මිනිස්යා මේ මේ ආකාරයට හැසිරෙන්නේ මම කර දෙවියන් වහන්සේගේ අභිමතය පරිදි කියලා. ඒක සඳහා ශික්ෂාවක් හෝ ආචාර ධර්ම හෝ ශ්‍රාග දෝෂ මොහ ප්‍රහාණයක් හෝ හඳුනාගන්නේ බොහෝමත්ම කලාතුරකින් ශාසනයක හඳුනාගත ශාසනවල වුණත් ඒක ප්‍රහාණය කළ හැකි මාර්ගය ප්‍රතිපදාවක් මේ තරම් ඍජුවට මොනම එකකවත් නැහැ. ඒක නිසා මේ චන්න පරිබ්‍රාජකතුමාගේ ප්‍රශ්නය බුද්ධ ශාසනයේ ඉන්න කෙනාට විශේෂයක් නොවැටුණාට අනිකුත් ආසනත් එක්ක බලනකොට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒ තරම් ඍජුව මේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කළ හැකි කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිපත්තිය මේකයි, මාර්ගය මේකයි කියලා තියනවාද කියලා අහන්න හම් වෙන්නේ බොහෝමත්ම කලාතුරකින්. බුද්ධෝත්පාද කාලයක් තියෙන කාලේ පමණයි. අන්න ඒ විදිහට මාර්ගය පිළිබඳ ප්‍රශ්න කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආස්තික උත්තරයක් දෙන්නේ එහෙමයි යැවැත්නි. මේ සඳහා මාර්ගයක් තියෙනවා මේ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා කියලා. එතකොට අහනවා කොමක්ද ස්වාමීන් වහන්සේ මේ රාගය ප්‍රහාණය කිරීමේ මාර්ගය? නැත්නම් රාග දෝෂ මෝහ ප්‍රහාණය කිරීමේ මාර්ගය. එහෙම නැත්නම් රාග දෝෂ මෝහ ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාව. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍යය හඳුනා දෙනවා. ඉතින් ඒ නිසා මේ හතරවෙනි ආර්ය සත්‍යයෙන් මොකද්ද කරන්නේ? මේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල. ඉතින් බෞද්ධ කොයි කෙනත් වාගේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ශ්‍රද්ධාවේ එහෙම නැත්නම් ගෞරවයෙන් බයෙන් යුක්තව බාර ගන්නවා. නමුත් ඒක කවදා හරි මතු බුදු ශාසනයක එහෙම නැත්නම් අහම්බෙන් වගේ මගදී යනකොට පය හැප්පිලා වැටේ හැප්පිලා හම්බ වෙයි කියන වගේ අදහසක් තියෙනවා මිස මේක අනුපූර්ව ක්‍රමයට පිළිපැදිය යුත්තක් ඒකේ මේ යොදන යොදන ශක්ති ප්‍රමාණයට යොදන යොදන ශ්‍රද්ධාව ප්‍රමාණයට මේ රාගය ප්‍රහාණය කළ හැකි කියලා අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාපටිපාටියක් අදාහන පිළිසෙ ඉතාමත් අඩුයි බෞද්ධයන් අතර පවා ඒ නිසා ඒ ඇත්තෝ හිතාන ඉන්නේ ඒක කොහොම හරි වෙයි ඒ සඳහා මේ අනිකුත් කටයුතු කරනකොට ඒක නිකන් අහම්බෙන් වගේ හීනයක් දකින්න වාගේ නිකන් යනකොට පය හැප්පිලා මැනිකක් හම්බ වෙනවා වගේ හම්බ වෙයි කියලා. සරුවචනාංශේ කොච්චරදෝ ඊටාත්ම සවිස්තරව මේක පියවර වශයෙන් එහෙම නැත්නම් ආනුපුබ්බි පිටිවලට කියලා දෙන්න උත්සාහ කරත් මේකට ආගමක් ගුඪ භාවයක් গুপ্ත භාවයක් ආරූඪ කරගෙන එකට එක ප්‍රතිපද දෙන ගතියක් වෙනුවට අවස්ථාවාදයක් බලාපොරොත්තු වෙනවා අපිට මේක ලැබෙයි කියලා. එහෙම නැත්නම් හීනමානයක් ඇති කරන තිනවා අපි මේකට අභව්‍යයි කියලා. මේ gediya pitima හම්බ වෙයි මේකට අපිට එක්කෝ අවස්ථාවාදීව පුංචි පිනක් කරලා ඒක ලැබෙයි කියලා බලන්න. එහෙම නැත්නම් අපිට කොහොමඩක්වත් මේ ජීවිතේ නැත්නම් මේ භවයේදී එවැනි දෙයක් ලබා ගන්න බෑ. අපි කාලකන්ණි, අපි පව්කාරයි, අපි කෙලෙස් බරිතයි කියලා මේ අන්ත දෙකට වැටීම තමයි ලේසියට පහසුරක් කරන්නේ මේක ඒ අන්ත දෙක දිහා බලනකොට මෞංකාර දෙවි කෙනෙක් අදහන්න වගේම විකාරයක් තමයි එතන තියෙන්නේ. ප්‍රශ්නෙම් පැන යාමක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ඡන්න පරිබ්‍රාජකතුමා ඇහුවා වගේ මේ ප්‍රතිපදාව එහෙම දෙයක් තියෙනවා නම් මොකද්ද කියලා දැනගෙන ඒක හොඳට පිරිසිඳලා ඒකල යුත්ත කරන්න පෙළඹෙනවා නම් ඒකේ නාට ඒ යොදන ආයෝජනය කරන ප්‍රමාණයට ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආයෝජනය කරන ප්‍රමාණයට විවිධ ක්‍රමවලින් විවිධ ප්‍රතිපදා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. තුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, ආර්ය වංශ ප්‍රතිපදා, සත විනීත ප්‍රතිපදා ආදී සතිපට්ඨාන ප්‍රතිපදා ආදී වශයෙන් විවිධ ක්‍රම. ඉතින් මේ අනුව විවිධ භාවනා ක්‍රම ගුරුවරු භාවනා මධ්‍යස්ථාන ඇති වෙලා තියෙන එක මේ වගේ සජීවී ශාසනයක තිබිය යුතුය. ඒක මේ ශාසනයේ සංකර භාවයක් හෝ විකෘති භාවයක් නෙමෙයි. ඒ ਸਰවඥාන්සේ පවා විවිධ ප්‍රතිපදා පෙන්ලා තියෙනවා. ඉතින් එක එක්කෙනෙකුට එක එක ප්‍රතිපදාවල් ගෝචර වෙනවා. රසවත් වෙනවා. නමුත් භාවනා කරගෙන යන කෙනා අභ්‍යන්තර බාහිර සාසන දෙකම ගැන කටයුතු කරනවා මේ සෑම ප්‍රතිපදාවක් ගැනම යම් ප්‍රමාණයක අවබෝධයක් තියාගන්න ඕනේ ඒක සාසනික වශයෙන් තෙදක්. ඒක සාසනික වශයෙන් අලංකාරයක්. ඒක සාසනික වශයෙන් තමන්ට හම්බ වෙන අධිකාරී ශක්තිය. නැවත මේ වැඩේ ඒ ඔක්කොම ප්‍රතිපදා ටික දැනගෙන විශේෂයෙන්ම කාටර කියලා දෙන්න මට්ටමක් කියලා කියන්නේ ඒක ਸਰුවඥ විශ්යක් ඒක කාටවත් අමාරුයි. ඒක පිළිබඳව පූර්ණ අධිකාරී ශක්තිය ගන්න ආසන්නෙන් හිටියේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. ඊට පල්ලේ හිටපු කිසිම කෙනෙකුට ඒ වගේ මේ සියලුම වර්ජිපදා පිළිබඳව Taman කරා පැමිණෙන හැම කෙනාම දැකලා ඒ කෙනාට මේ මේ ක්‍රමයට කමටහනක් දුන්නොත් හරියයි කියන එක පිළිබඳව විස්තීර්ණ ඥාන තිබුණේ නැහැ. එසේ වුණත් දැන් අවුරුදු 2600ක් වෙනකන් දන්න දන්න ප්‍රමාණයට මේක යෙදිලා තමයි මේ වෙනකම් මේ ශාසනය රැකෙවිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් උත්සාහ කරන්න ඕනේ. මේ වගේ භාවනා කරනකොට ඒ රාගය නැත්නම් ද්වේෂය එවන තමයි මෝහය කියන දේවල් පිළිබඳව මේ කියන ආදීනව අපිට අන්වේ ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් නම් එකත් උඟක් අමාරුයි. මේ රාගයේ, ద్వේෂයේ, මොහයේ සහිත හිත තමන්ට ආබාධ පිණිස අනුන්ට ආබාධ පිණිස පිහිටනවා කියන එකේදී ද්වේෂය නම් එහෙම ආබාධ කරන බව බොහෝ දෙනා පිළිගන්න කැමති. මුත් මේ රාගය, ආදරය, ප්‍රේමය තුලින් මේ වගේ ආබාධ කර තත්‍යක් එයි කියලා පිළිගන්න කැමති නෑ. ඒක ඉතින් ඒ ඒ පුද්ගලයාගේ දෝෂ නෙවෙයි, ඒ තත්වගත වෙලා තියෙන හැටි. මොහේ ආරාත් පිළිගන්න කැමති. නමුත් මේ රාගය හරහා වෙන එක තමයි උගදෙනකොට අමාරු නම් සරුවචනාච පෙන්නේ එක හේතුවයි සංසාරේට රාගෙමයි. වෙන විදියකට කියනවා නම් මේ ද්වේෂයට හේතුවත් රාගෙමයි. රාගයේම හේවණල්ලට තමයි ද්වේෂය කියන්නේ රාගයෙන්ම විකෘති කර තමයි ද්වේෂය කියන්නේ මේ සංසාරට බඳින එකම හේතුව රාගෙමයි. ඒක තමයි තේරුම් ගන්නව අමාරු. ගොයදෙනෙක් හිතන්නේ මේ රාගය ආසාව ආදරය තියෙනවා නම් අපි අනුන්ට සුභ සිද්ධිය සලසනවා තමන්ට සුභ සිද්ධිය සලසනවායි කියන්නේ. නමුත් ඒකමයි ඒ විකෘති ස්වරූපේ විපල්ලාස ස්වරූපේ තමන්ට ඒ කරදර ආනදර ආබාධ කරන්න. ඉතින් අපි ඊයේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී විශේෂයෙන්ම මේ ආර්ය මේ රත විනිත ප්‍රතිපදාව පෙන්වන විදිහට යම් කෙනෙක් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන මට්ටමට එනවා කියලා කියන්නේ ඒ කියන්නේ විසුද්ධි වශයෙන්ම හතරක් ගෙවම් කරනවා. ඒක ඉතින් මේ හතක් එක බලනකොට සෑහෙන ළඟාවීමක්. ඒ කියන්නේ ඒ පුද්ගලයාට ඉදිරිපත් වෙන අරමුණ රූප හෝ වේවා නාම හෝ වේවා අඳුන ගැනීමේ ශක්තිය තියෙනවා. කොච්චර සංකීර්ණව ආවත් කොච්චර අනපේක්ෂිතව ආවත් දැන් මේ එන්නේ මේකයි කියලා දැනගැනීමේ ශක්තිය තියෙනවා. ඒ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ තමයි මේ එකම අරමුණක් නැත්තම් බොහෝ වෙලාවට එක දිගට එන එකම අරමුණක් තිබුණොත් ඒ දිගේ ගිහිල්ලා ඒ අරමුණ කොහොම තැනක ඉඳලා දෙන්නේ මොකක්ද ඒකේ ජාතකේ මොකක්ද ඒකේ සමුදය කියලා බලන එක තමයි තමන්ගේ යුතුයකම කියලා නැත්නම් ප්‍රතිපදාව කියලා ඒක තමයි අනුග්‍රහ කළ යුත්තේ කියන එකත් දන්නවනම් දන්න විතරක් නෙවෙයි කරන්න පුළුවන්කම තියෙනවනම් ඒ යෝගාවචරයට ඒ ආරමුණට විනිවිදින්න පුළුවන් ගතියක් තියෙනවා. ආරමුණට කිදා වහින්න පුළුවන් ගතියක්. ඉතින් මේ සතිය කියන චෛතසිකය විස්තර කරනකොට පසු කාලීන ආචාර්යන් වහන්සේලා ඒ සතියේ තියෙන ප්‍රධාන ලක්ෂණය පෙන්ලා තියෙන්නේ අපිලාපන ලක්ෂණ කියලා අපිලාපන ලක්කනා කියන pāli වචනය පෙන්වන්නේ පොලාපනින කියන වචනේ තමයි පිලාපන කියලා pāliය සඳහන් කරන්නේ. එතකොට යමක මතු පිට පොලාපයින ගතිය තියෙනවා නම් ඒක කිඳා බහින ගතිය ප්‍රතිවිරුද්ධාර්ථය. පොරපකාලක් වතුරට දාපුවාම ඒක පොලාපයින. එහෙම නැත්නම් බේලිච්ච ලබු කබලක් වතුරට දාපම් පොලාපයින. වතුරත් එක්ක පොලාපැන පැන ඉන්නවා. විනිවිදිනේ නැහැ. එතකොට මේ පොලාපන ලකේ ලක්ෂණ විරුද්ධාර්ථම අපිලාපන ලක්ෂණ කියලා කියන්නේ වැටිච්ච තැනම පිනිවිදිනවා. නිකම් පොරොප්ප ගලක් වතුර දාපුවාම වතුරේ රළත් එක්ක පොලාපන පැන තිබුණට ගල් කැටයක් හෝ යකඩ කැල්ලක් වැටුනොත් එතනම විනිවිදින්නාසේ යම් කෙනෙකුට අරමුණක් මතුවෙනකොට මේ මතුවෙන්නේ මේකයි ඒ අනිත්‍යවයි වෙන් කළ දැනගැනීමේ ශක්තිය තිබිලා ඒ දකින අරමුණ කොතන ඉඳලාද මේ ආවේ කියන එක. මේ Taman දකින්නේ සෑහෙන්න මෝරපු අරමුණක්. ඒක නැවත නැවත මතුවෙනකොට මතුවෙනකොට මතුවෙනකොට කොහෙන්දලාදයි මෙයා එන්නේ කියන එක අලගිය මුලගිය දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් මේකට තමයි මේ සතිය කෘත්‍ය කියලා පෙන්වන්නේ නැත්නම් කිඳා බහින ගතිය කියලා කියන්නේ. අපි ඊ ගත්ත නිදර්ශන ගත්තොත් නැත්නම් මේ පරියංග පිළිබඳ ඊ ගත්ත නිදර්ශන ගත්තොත් ආනාපානි හෝ පිම්බීම හැකිලිම හෝ දැනට තියෙන ප්‍රධාන කර්මස්ථාන වශයෙන් දිග ගමනක් යන තියෙන ප්‍රධාන කර්මස්ථාන වශයෙන් ගත්තොත් මේ අරමුණ නැවත නැවත එන තාලෙට භවනා තන වඩාගෙන ඉනේන අරමුණේ මේ ආරම්භය දක ගන්නාසේ ප්‍රමාද නොවි දක ගන්නාසේ ඒකට මෙහෙවන ගතිය තමයි සතියේ තියෙන කෘත්‍යය. සතිය ඉසලා අරමුණ කීකරු කර ගන්න. දැපෙන දමා ගන්න. මේචල් කර ගන්න. ආම්බම් කර ගන්න. ආම්බම් කරන එක නැවත නැවත එන්න ඇරලා ඒකේ හට ගන්නා තැන දක්වා යෑම අපිලාපන ලක්කනා කියලා කියනවා. එතකොට අසම්මෝස රසයක් සතියේ තියෙනවා. සම්මෝසාව කියලා කියන්නේ අන්දමන්ද ගතිය. ඔළුව අවුල් වෙච්ච ගතිය. අන්‍ය විහිිත ගතිය. අසම්මෝස ගතිය කියලා කියන්නේ ආස්වාසය එනකොට එයා හොඳට ඕම කැඳේ කල බේරුවා වගේ දන්නවා මේ ආස්වාසය මිස ප්‍රස්වාසය නෙවෙයි කියලා. මේ ආස්වාසය මිස සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි කියලා හරියට සම්මෝසාවෙන් තොරව අන්‍ය විಹಿತ භවෙන් තොරව හිත අවුල් පාස වලින් තොරව ඒ අරමුණට මුණ දාන්න පුළුවන්. අරමුණ දැන ගන්න. එතකොට ඒ ආස්වාසය ඇවිල්ලා ඉවර වෙනවත් එක්කම ප්‍රස්වාසය එනවා. එතකොට මේ ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියලා දාන්න. දැන් සක්මනේ කරනකොට මේක හරි මේ හරි වැදගත් වෙනවා මොකද අපි දකුණ පය පෙරට තියාගෙන මංගල ගමනින් ගමන සක්මන ආරම්භ කරලා දකුණේ හිත බර පයේ බර අඟේ බර දරණාතාකල් මේක දකුණ කියලා දැනගත්තට ඊට පස්සේ වමට යනකොට කොතනදී දකුණ හමාර වෙන්නේ කොතනින්ද වම පටන් ගන්න කියන එක ඔය හිතන තරම් කලුසුදු ભેදයක් නැහැ දකුණට ගත්ත බර අර ඇඟේ ගැම්මත් එක්කම වමට මාරු වෙනකොට සම්මෝසාවක් එන්න ඉඩ තියෙනවා. අන්දමන්ද භාවයක් එන්න ඉඩ තියෙනවා. අවුල් පාසයක් එන්න ඉඩ තියෙනවා. අන්‍ය විහිිත භාවයක් එන්න තියෙනවා. සද්ද වලට, වේදනාවට, හිතිනට පණින්නත් ඉඩ වැඩි මේ වගේ හිතේ මේ එකලස අඩු වෙනකොට. අන්න ඒ වගේ වෙලාවල ඒක පිළිබඳ සැකයකට ඒක පිළිබඳව අන්‍ය විහිිත භාවයට ඉඩ නොතබා මේක මේක බලන එක තමයි මගේ වැඩේ. මේ වගේ මාරුවක තමයි සතිය වැදගත් වෙන්නේ කියලා බලන්න පුරුදු වෙනවා නම් ඒකට කියනවා අසම්මෝස රචේ කියලා. මේ විදිහට සතිය ඒ කෘත්‍ය කර දෙනවා නම් නැත්තම් දැනෙනවා නම් Tamanට මේ සතිය දැන් වැඩ කරනවා එන්නේ එන්නේ එන්නේ අරමුණේ ආරම්භයේදීත් බලලා අරමුණු කුලියක් ආව පැටලිල්ලක් නැහැ. මොන જાතියක් ආවත් එක චිත්තක්ෂණයක තියෙන එකයි. ආන්නේ විදිහට බලන ඉන්නකොට මේකේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් නම් වැඩේට මූණ දාලා දැන් නම් ආනාපානට මූණ දාලා කියලා දැන් එහෙ හිතයි මෙහෙ හිතයි නැහැ දෝතිම කරන්න එක වැඩක් වමෙන් එක අතක් දකුණෙන් අතක් නෙවෙයි මෙන්න මේ විදිහට විෂයට තමන් අභිමුඛ විෂයට මූණ දාලා ඉන්නකොට ඒ යෝගාවචර තමයි ඉස්ලාම දැනගන්න දැන් වැඩේ හරි කියලා. වෙන දෙවියන් ආශ්‍රය කෙනෙක් තීඳු කරන්නේත් නැහැ වෙන කෙනෙක් සහතිකයක් දෙන්නෙත් නැහැ. ඉතින් මේ මූණ දාන්නේ මොන අරමුණටද කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණ අසුචි පිටක් වෙන්න පුළුවන් රත්තරන් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන් දේවදත්ත වෙන්න පුළුවන්. ඉන දේට මූණ දාන්න පුළුවන් ගතිය මේ සංඥා නිසා වේදනා නිසා නැත්ත වෙන සංස්කාර නිසා පටලවිල්ලක් නැතුව අරමුණට මුණ දාන්න පුළුවන් ගතිය සත්‍ය ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒ සත්‍ය කර දෙන කෘත්‍ය බවටපත් වෙනවා එතකොට ලක්ෂයක් වැඩ කරත් ඉසේකක්කමක් එන්නේ නැහැ කොච්චර වැඩ කරා ටෙන්ෂන් එකක් එන්නේ නැහැ මොකද ඒ කරන වැඩේ ඒ වෙලාවේදී ඒකට හිත දාලා කරනවා ඒක දෝතිම්ම කරනවා වමතින් කරන්න යන්නේ වැඩ දෙක තුනක් කරන්න යන්නෙත් නැහැ. මොකද දන්නවා එතනදී තමයි අපේ හිත දෙතෑවර වෙලා ඉරිලා, තුවාල වෙලා යන්නේ චක් කරන වැඩේ එහෙම කරන්න පටන් අරගත්තාට පස්සේ අර ඉසල ඉසල අපි එක අරමුණක ඇත් එක වහගෙන භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා ශාලාව ඉඳගෙන කරන්න ගියාට මේ විෂයාභිමුඛ භාව කියන එක හොඳට පුරුදු කරගත්තට පස්සේ අරමුණ මොනතරම් වේගයෙන් වෙනස් වෙන්න ගියත් Tamanට ඉදිරියට ආපු කෙනාට වුණ දෙන්න පුළුවන්කම තියෙනවනම් Taman ජය ගන්නවා. මේ විෂාභිමුඛ භාවපච්චපට්ඨානා කියන කතාව කියනකොට මණ්ඩ මන්තකයි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පෙන්වපු නිදර්ශනයක් මම හුඟක් වෙලාට මෙතෙන් සම්බන්ධ කරනවා මේ මිනිස්සෙක් ඉන්දියාවේ කැලේකදී දැකලා තිනවා ආලියයි සිංහයයි අතර සටන. ඉතින් මේක බටහිර ලෝකයේ ප්‍රශ්නයක් මේ කැලේ රජා ආලියද සිංහයද කියලා මොකද බටහිර ලෝකේ ආලියත් නැහැ සිංහයත් නැහැ. ඉතින් ඉන්දියාවට එන්න ඕන ඕක බලන්න. ඉතින් දැක්කට පස්සේ මේ මාසේ පණේපයි කියාගෙන අට්ටලයක් ගහගෙන බලාගෙන හිටියලු මේ හරි භයානකයි වගේ සත්තු දෙන්නෙක් මේ රණ්ඩු කරන දිහා බලනකොට. ඉතින් ආ බලාන හිටියලු අලියගේ කඳබර වැඩි. බෙල්ල මොන තාලෙන්වත් හරවන්න බෑ. එයාට එකම යහුසුළු සුකනම්ය කොටස තියෙන හොඬේ විතරයි. සිංහයා ඊටාත්ම යහුසුළු සතෙක් ඕනේ පැත්තකට හැරෙන්න පුළුවන් ඕනේ පැත්තකට පනින්න පුළුවන්. ඉතින් ඒ නිසා සිංහයා හැම පැත්තෙම බලනවා අලුවගේ කොන්ද උඩට පනින්න. ඔය කොන්ද උඩට පනින්න වෙයි අලියට පුළුවන් අඩි 6ක් 7ක් උසට යනකම් හොඬේ කරකවන්න. ඒ නිසා කොහෙන් පැන්නත් හොඬේ මූණ දාලා ඉන්න හරියට ආව සිංහයාට පයින්ට දෙන්නේ. ඒ නිසා සිංහයා බලන්නේ කොහොම හරි අලියගේ පිටිපස්සට ගිහිල්ලා පිටපැත්තෙන් කොන්දට පයින්. ඒ නිසා අලිය කරන්නේ පයින් පයින් පැත්තට මූණ දාන එක විතරයි. සිංහයා කොහාට ගියත් එයා මූණ දාගෙන ඉන්න තාකල් සිංහයා අලියා තමයි කැලේ රජා. යම් ආකාරයකට සිංහයා පිටිපස්සෙන් ගියා නම් පණින්න හරි ලේසි. ඊට පස්සේ සාමාන්‍යයෙන් කියන්නේ සිංහයාගේ බාහුව යුග්මේ තියෙන ශක්තිය නිසා කුඹස්තලේ පලන්න පුළුවන්. ඔලු කට්ට මැදින් දෙකට පලන්න පුළුවන් කියනවා. අලි කුඹස්තලේ නමුත් එයාට ඉස්සරහට යන්න දෙන්නේ නැතුව ආරස්සාව සලසන්නේ අරමුණට හතුරට සිංහයාට කෙලින්ම මුණ දෙමිල්ලේ මුණ දාපු ගමන් හොඬ වැලෙන් අරස කරන්න පුළුවන්. ඒ නිසා ඕනම ධර්මතාවයට මුණ දාපු ගමන් තමයි ධර්ම ආරක්ෂාව සැලසෙන්නේ. එන අරමුණට කරාරින්න ගියොත් ඒ අරමුණට සැකබදව ගත්තොත් ඒ කර්මණු එන අරමුණ විශ්ේ කකුල් වේගුල වැටෙන්න පටන් අරගත්තොත් ඒ අරමුණ Taman ජය ගන්නවා. නිසා සරුවචනාංශික මේ සතියේ තියෙන බරපතලම ආරක්ෂක ශක්තිය තමයි අරමුණට මොකා වුණත් කෙලින්ම මුණ දාන්න. එදි මේකදී ඉස්ලාම සරුවචනාංශයේ ආධුනිකයට දෙන්නේ මධ්‍යස්ත වූ උදාසීන වූ පිම්බීම හැකිලිම වම දකුණ ආනාපාන වගේ රූප ධර්මයක්. නමුත් ඒක දිගේ කරගෙන ඉන්නකොට වේදනාවල් එනවා සංඥා එනවා සංස්කාර එනවා විඥාන එනවා රාග එනවා ද්වේෂ එනවා මෝහ එනවා ඒවරතාවකාලිකව නතර කරගෙන අපි සුදුසු තත්ත්වයටදී භාවනා කරත් භාවනා ජීවිතය අනන්තවත් වෙනවා. එනකොටම හරියටම ආස්වාසයට මුණ දෙනා වගේ. වේදනාවක් වෙනකොට වේදනාවට මුණ දෙනවා, සංඥාවක් වෙනකොට සංඥාවට මුණ දෙනවා, වෙන සංස්කාරයක් සකස් කිරීමක් කරනවා ඒකට මුණ දෙනවා රාගය එනකොට රාගයට මුණ දෙනවා ද්වේෂය එනකොට ද්වේෂයට මුණ දෙනවා මෝහය එනකොට මෝහයට මුණ දෙනවා නම් ඔය ඔක්කොගෙම සෙල්ලම් කැලේ තියෙන පිටිපස්සෙන් කරට නැග්ගොත් තමයි මුණ දුන්නොත් සතියට මුණ දුන්නොත් එකටවත් බලයක් නැහැ බලපිටියට. මේ නිසා සතියේ පච්චපට්ඨානය විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියන වගේම අටුවාචාරින් වහන්සේලා දීලා තියෙනවා ආරක්ක පච්චපට්ඨාන කියලා. සතියේ යම් අරමුණකට දැමනම් අරමුණ කොච්චර බලවත් අරමුණක් වුණත් ඒ අරමුණේ බල නිසා තමයි ධර්ම ආරක්ෂාව සැලසෙනවා. සද්ධාව මැති මිනිස්සයාට සීලය මැති මිනිස්සයාට ආත්ම ශක්තිය මැති මිනිස්සයාට සැකේ නිතරම ඉදිරිපත් කරන බයෙන් සැරෙන මිනිස්සයාට මේ මුණ දීමේ හැකියාව නැහැ. හැබැයි ඒකේ පුද්ගලික උප්පත්ති දෝෂයක් නෙවෙයි. ඒ පුද්ගලයා Taman ගැන තියාගෙන ඉන්න ආගයන් ආඩම්බරන හැටි තමයි. සාකලින්ම ඍජුවට මුණ දෙන්න පුළුවන් ශක්තිය මනුස්සකමේ තියෙනවා. සතිය ඉස්සර කරගත් එක්කනට ඒක කියලා දීලා ඒ ආයුධය ගාලා හොඳ රතේ තියාගන්න කියලා කියනවා. ඵලයන් ඉස්සරහට කියලාත් කියනවා. ඉතින් මේ විශේෂ මුණ දීම Tamanට ඉස්සරහට පැමිණ දෙන කෙලින් මුණ දීම සහ ඒයින් ලැබෙන ආරස්සාව කියන එක ඒක මේ ඉන්ද්‍රජාලයක් වගේ. ඒක අභිඥාවක් වගේ. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ සත්‍ය සිහිය බලමයි මේ නැත්තම් සත්‍යමත් භාවයේ මලයේ කියලා සිංහලට දාලා තිනවා. power of mindfulness එකේ කියනවා කොයි තරම් මේ කාංකාරයකදී තොවිලකදී මොන යක්ෂයාවත් මොන භූතයාවත් මොන පෙරේතයාවත් උගේ නම කියලා කෙලින් කතා කරන්න පුළුවන් නම් ඌට ඌ සහලවල යනවා. වරදොල වටහා ගත්තොත් තමයි භූතයා භූතෙක් වෙන්නේ. යක්ෂයා යක්ෂෙක් වෙන්නේ. ප්‍රේතයා ප්‍රේතෙක් වෙන්නේ. නිසා කෙලින්ම ඉස්සරහට එන යකාට අවලම්බ සීරි මස්සිනාද කියලා ඇහුවොත් yes කියනවා. කඩදාක බොරු කියන්නේත් නැති. ඕනේ යකෙක් කෙනකොට එක දෙයයි කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාට අපි ඔය නම් ලයිස්තු දන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. කොයි කොයි මස්සිනා එනවද කියලා දන්නේ නැහැ. මොකා වුණත් එනකොට කෙලින්ම මූණ දැම්මනම් ඔය කිසි කෙනෙකුට ඒක සමාඩ බුද්ධ මන්ත්‍රය කියලා කියනවා ඉතිවිසෝ භගවාරාම සම්මා සම්බුද්ධ කියලා බුදුදහම කියනවා මගේ නම කියාපන් කියලා. එවුවා මේ පිරිත් මගින් අරසසලසීම නැත්නම් පරිත්ත ධර්මදේශනා. ආ සතිය කියලා කෙනෙකුට කෙලින්ම තමන්ගේම ගුණයක් බුදු ගුණයක් නෙවෙයි. තමන්ගේම ගුණයක් ඉදිරිපත් කර ගන්නවා එන ඕනේ දෙයකට මුණ දාන්න ගියාම වැඩිම දෙයක් වෙන්නේ මැරෙන එකනේ මැරිච්චාව. එච්චරයි තියෙන අපිට හෙට්ටු කරන්න තියෙන පණයි ජීවිතයයි කයයි විතරයි. කාය ජීවිත নিরপেক্ষව කරනව නම් ඕන දෙයකට එක සැරේ මැරෙනවා නම් මැරෙයි. බයෙන් ජීවත් වෙන මනුස්සයා දහස්සර මැරෙනවා. ඒක නිසා සතියේ මේ තියෙන විෂයාභිමුඛ පච්චපට්ඨාන තියෙනවනම් මේ වගේ සතියක් ඇති කරගන්න මේ වගේ ශක්තිමත් පෞරුෂත්වයක් ඇති කරගන්න මේ වගේ ඍජු භාවයක් ජීවිතයට ඇති කරගන්න ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ කායාදී සතර සතිපට්ඨාන වරද්ද වරද්ද සතිය ඇති කිරීමයි. සද්ධාවෙන් කවදාකවත් සත්‍යයට උදව්වක් නැහැ. වීරියෙන් කවදාකවත් සත්‍යයට ඔය කියන මට්ටමට එට දෙන්නේ නැහැ. සමාධියමුත් නැහැ ප්‍රඥාවත් නැහැ වරද්ද වරද්ද කරපු සතියම තමයි ඒ ශක්තිමත් සතියක් කකුල් දෙකෙන් හිටගෙන ඇවිදින්න පුළුවන් සතියක් වාටපත් වෙනවා. කවදා හෝ මේ අපි ජීවිතයේ මේ සතිය වෙනුවෙන් ආයෝජනයක් කරන්න. වරද්ද වරද්ද ඇති කරගන්න සතියේට කවදා හරි ජීවිතේ ආයෝජනය කෙරුවොත් පමණක් වැටි වැටි ඇවිදින්න සත්‍ය පුරුදු කරොත් පමණක් ඒ සත්‍ය කවදා හරි නොවැටි හිට ගන්න. සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා යුද බිමේ ධනින් වැටි ජීවත් වෙනවට වැඩිය හිටගෙන මැරෙන එක හොඳයි කිය. ඔව් අපි පස්සේ දැක් මේ JVP කාටයන්ගේ බයිලා වගේ. ඕවා කිව්වේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කියලා තිනවා මේ සතිය වගේ දෙයක් ඇතුව වැටිලා යුද බිමේ මැරෙනවට වැඩිය හොඳයි. ධනින් ධනින් වැටලා ජීවත් වෙනවට හොඳයි හිටගෙන මැරෙන එක කියලා. ඒ තරම්ම බුදුම ගැම්මක් තියලා තමයි සරුවචනංශෝය ධර්මයක් දේශනා කරනකොට තෙදක් ඇති කරලා ඇති කරලා දෙන්නේ ඒක කාගෙන්වත් ගන්න එකක් නෙවෙයි වරුවත් chance දෙන ආශිර්වාදයකුත් නෙවෙයි උන්වහන්සේ මනුස්සයාට මනුස්සකම අඳුල්ලා දෙන මේ සතිය බලමහිමේ අඳුල්ලා දෙනවා ඉතින් මෙන්න මේ සතිය බලමහිමේ අනුව යම් කිසි කෙනෙක් ඉස්සල්ලා අරමුණ දැපෙන දමාගෙන ආස්වාස් ප්‍රසආසය හෝ මොන දේ හරි කමන්නේ ඊට පස්සේ ඒ අරමුණ මතුවෙන හැටි දැක ගන්න ආසුරුවට බලන්න නම් අරමුණට බය වෙලා බෑ. අරමුණ ඕනටි ලොකු කරගෙන කරත් බෑ. මේ අරමුණ Tamande දැක ගන්න පුළුවන්. මොන තාලෙන් නටාගෙන ආවත් කොහේ ඉඳලාද මේ එන්නේ? කොහොමද හටගන්නේ? අපි කියන්නේ ජාතකයේ බලනවායි. නිදානේ බලනවායි. සමුදේ බලනවායි කියලා. සමුදේ බලන්නවත් පුදුමාකාර පෞරුෂත්වයක් ඕන. මෙන්න මේ සමුදේ බලන තැනට යනකොට අපි ඉගෙන ගත්තා ඒකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. ඒක හරියට දන්න මනුස්සයා චුල්ලසෝතපන්නයි කියනවා. ලද්දස්සාසෝ නියතගතිකෝ සම්බෝධි පරායන. හොඳ ජීවිතේ භාවනා ආස්වාස ආස් ආස්වාද ආස්වා ඉස්පාසුවක් ලබනවා. දැන් ආනාපානෙන් ගත්ත මේ සතිය සක්මණට ගියාට පස්සේ වමෙන් දකුණෙන් මේ ගන්න සතිය අනික් අරමුණ එනකොට ටික ටික යොදවලා බලන්න. එදිනදා ජීවිතේදී යොදවලා බලනකොට යාට තේරෙනවා යොදලා බලන්න බලන්න බලන්න මේකේ හතිය හොඳ නැගිටලා තියෙනවනම් හැම තැනදීම හරියන යන්ත්‍රයක් මේකේ තියෙයි. හරියන මන්ත්‍රයක් මේකේ තියෙයි. වෙලාවට හරියට යොදා ගන්න පුළුවන්. ආන් මේ විදිහට ආරම්භයේ දිහා බලන්න යමක හටගන්ම දිහා බලන්න හරියට රෝගයක් ඇති වෙනකොට ඒ වෛද්‍ය මේ පරිේශන ආයතනයේ ඒ රෝගේ හටගන්න මූල බීජය අල්ලා ගැනීම සඳහා කරන්නා වූ පරිශ්‍රණයකදී රෝගිය කොච්චර මරුණත් ඒ රෝගියා ඒකට දැනගෙන උදව් කරුවත් නැතත් පුළුවන් තරම් බලනවා රෝග ලක්ෂණ වල හට ගන්න අවස්ථාව. ඔද රෝග ලක්ෂණ වලින් හටගෙන මේරුවාට පස්සේ ඕනම විෂ බීජයකට ඒ රෝගියා බිම දා ගන්න පුළුවන්. පළවෙනිම විෂ බීජය මේ රෝග ලක්ෂණ වලට අත්‍යන්ත වූ නයිසાર્ගික වූ මූලික රෝග බීජය අල්ලන්න රෝගෙන් ආතුර වෙච්ච රෝගියෙක් බෑ. ආතුරු වෙච්ච රෝගයාගේ රෝග විෂ බීජ රාශියක් තියෙනවා. කොයි එක්කනද මූල රෝගය ඇති කරන්න කියලා කියන්න බෑ. ඒ සඳහා ඒකට රෝග ඇති වෙන තැනට යන්න ඕන. හට ගන්න තාම රෝගේ උත් මේ ඔද්දල් වෙච්ච නැති තැනට ගිහිලා ඒත් තමයිලාට රෝග බීජ කීපයක් තියෙනවා. ඒ ඇති කරගන්න රෝග බීජ නැවත ආසාදනය කරලා ආයෙත් ඒ රෝග ලක්ෂණ නැවත ආසාදනය කළා තමයි ඒ රෝගයට අදාළ රෝග බීජ හොයන්නේ. නිසා ඒ වෙලාවේදී නිරෝගී පටකයකට නැවත මේ රෝග බීජ ආසාදනය කිරීම මහා අපරාධයක්. නමුත් එහෙම කරන්නේ නැතුව කවදාකවත් ඒ රෝග බීජ කොටු කරන්න බෑ. අනිත් වගේ යෝගාවචරයත් Taman තමාට රාගයෙන් පෙළෙනවා, ద్వේෂයෙන් පෙළෙනවා, මෝහයෙන් පෙළෙනවා, හිතවිලි වලට යට වෙනවා, ශබ්ද ඇහෙනවා. ඒ කොයි දේ කරත් නිකන් හරියට බලනවා නිකන් ආස්වාස් ප්‍රසවාස බලන යෝගාවචරයක් නම් මේ ශබ්ද ඇහිමින් තියෙනකොට ඒක පාරට සද්දෙන් ඇලහැප්පිලා ගිහිල්ලා හිත නරක කරගෙන ඉඳලා මේ සද්දේ ආනපනේ දෙකම තකට තක යනවනම් මේ සද්දේ තියෙනකොට ආනාපානෙ කොහොමද සද්දේ නැතිකොට ආනාපානෙ කොහොමද කියලා ආනාපානේ සද්දයත් එක්ක උරගා බලන්න. හෙට්ටු කරලා බලන්න. වාංගු කරලා බලන්න. ඒක නිතර හිතවිලි එන කෙනෙක් නම් හිතවිලි නැති වෙලාවක කොහොමද ආනාපාන? හිතුවේ එන වෙලාවදී හිත නරක කරගෙන අයියෝ මට මේ මේ කාල කන්නේකම කොයිලා ගියා හිතුව වෙනවා කියලා කියන්නේ නැතුව මේ හිතවිලි තියේදී හිතවිලි අස්සෙන් බලනකොට කොහොම දානපාන. එද <coughs> තව සමහර ඉන්න වේදනාව වලින් පෙළෙන අය. යැත්ත සමහරට වේදනාවක් නැති වෙලාදී ආනපානේ බලලා නිතරම එන වේදනාවක් තියෙනවනම් වේදනාවට වෛර කරලා අනේ මට ආනපානේ බාධා කරනවා කියන පුරුදු පරාජිත සංකල්පයට යන වෙනුවට වේදනා පවතිද්දී ආනාපාන කොහොමද බලන්නේ. එහෙම නැත්නම් වේදනාවට පෙරදිච්ච ආනාපාන වේදනා පිටිපස්සේ ආනාපාන ඉස්සරහ තියෙනකොට කොහොමද ආනාපාන? ඊට පස්සේ වේදනාව පෙරදිලා ආනාපාන ඉස්සරහ තියෙදි තාම බලවත් වෙච්ච නැති වේදනාවක් පිටිපස්සේ තියෙදි කොහොමද ආනාපාන? ඒ මොනක්ක කරදරයක් නැතුව ආනාපාන විතරක් තියෙනකොට කොහොමද ආනාපාන? ආදි වශයෙන් මේ හැම පැතිකඩම බලනකොට ඒ ආනාපානයේ කිඳා බැස්මක් ඇතුළට ගැලීමක් සංසන්දනයක් එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියක් මීමන්සා නුවණක් එහෙම නැත්නම් සංකල්පවල සම්මා සංකල්පවල ලොකු වර්ධනයක් සිදු වෙනවා ඉතින් එතකොට මේ වේදනාවට වෛර කරන්න කිව්වොත් සද්දවලට වෛර කරන්න කිව්වොත් හිතිලට වෛර කරන්න කිව්වොත් කාදාත් මේ පරිශනාවක් කරන්න වෙනවා ඇත්තටම මෙතෙන්ට එනකොට නම් යෝගාවචරයා දැයෙන සත්‍යයක් ඇති කෙනෙක් තමයි මේ මේ වගේ විභූෂණ පාන්න පුළුවන්. සෙල්ලක්කාරකම් කරන්න පුළුවන්. ආරම්භකයට නම් බෑ. නමුත් ආරම්භක தત્ත්වයේ ඉඳලා මෙතෙන්ට ආවට පස්සේ යෝගාචර පුරුදු තාලෙටම හිතිලොට වෛර කරන්න ගත්තොත් ශබ්ද වේදනාවලට කවදාකවත් ඔය සතියේ බලමහිමේ චෛත්‍ය ක්‍රියාශක්තිය එළියට එන්නේ. මෙන්න මේ විදිහට විවිධ බාධක කරදර මැද එහෙම නැත්නම් සිචිවිලි හරහා වේදනා හරහා ශබ්ද හරහා රූප හරහා නානා ප්‍රදේවල් හරහා මේ සතිය පවත්තන්න හදනකොට ඒ යෝගාවචරගේ සතියේ ස්ථාවර භාවය තහවුරුව මේකට කිය සතිය ප ဋ ාණේ කියලා කියනවා හොඳට තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ තැම්පත් වීම තමයි මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලබනවා කියලා කියන්නේ. ධම්මඨීතිය කියලා කියන්නේ. ලද්දාස්වා ලද්දාසාසෝ කියලා කියන්නේ ස්පාසුවක් ලබනවා. ඒකට නියත ගතික ඒ යෝගාවචර දන්නවා මේ தත්ත්වය යනකොට මරණ මොහොතෙදිත් මරණ වේදනාව අරහා ආනාපානේ බලන්න පුළුවන් නම් එයාට ඒ කර්ම වේගයට යන්න දෙන්නේ නැතුව Tamanට දුක්ගතියකටපත් නොවෙන අරසාවක් තියෙනවා. මේක ඉක්මවුවට පස්සේ මේ කියන தത്വෙදී අරමුණක් එනකොට ඒ අරමුණේ මුලත් එක්ක අරමුණ දක්නාසුළු தത്വෙට සප්පච්චේ පරිග්‍රහ කියන ප්‍රත්‍යත් සහිතව අරමුණ දකින්න පුළුවන් தත්ත්වයට ආවට පස්සේ ඊගාට යෝගාවචරය ඒ අරමුණේ ගෙවම් කරපැත්ත මුල විතරක් නෙවෙයි අගත් දකින්නකොට මේකට කියන්නේ සම්මර්ෂණ අවස්ථාව කියලා. ඒ සම්මර්ෂණ අවස්ථාවේදී තමයි ඊ අපි නැත කරනවාදී මතක් කරේ යෝගාවචරගේ තිබුණ සැකදුරු වෙන අවස්ථාව. එහෙම නැත්නම් මේ සෝවන් මාර්ගයේදී කියලා පැමිණෙන විචිකිච්ඡාව කියන චෛතසිකය හපල කන වෙලාව. හක්කේ තියලා සේම හරින වෙලාව. එතෙන්ට එනකම්ම අපි ඒකේ හක්කේ සෙමෑරෙන එක තමයි අපිට සිද්ධ වෙන්නේ. හැම එකම සැක කරනවා මේ අනව හරිද වැරදිද මේ පාර හරිද මේ කවුද මේ චන්නාජෝකයා ඇවිල්ලා ආනන්ද හැමතෝ ගාවට ඇහුවා වගේ මේ අපි මොන ආදීනවයක් දැකලාද මේ රාගෙත් එක්ක රණ්ඩු කරන්නේ ද්වේෂත් එක්ක රණ්ඩු කරන්නේ විවිධාකාර මත මතාන්තර එනවා. නමුත් මේ විචිකිච්ඡාව අයින් වුණාට පස්සේ Tamanට අදිමොක්ඛය කියන චෛසිකේන අපෙර දැක්මක් එනවා. ආහනේ පෙර දැක්ම එන වෙලාවේදී යෝගාවචරයා නිකන් හරියට සතෙක් හැවහැලියා හැලුවා වාගේ පොඩි කෙල්ලෙක් ලොකු වුණා වාගේ පුදුමාකාර අලුත් භාවයකටපත් වෙනවා. පුදුම මේ මරියාදා සීමා නිම්මලලු පළල් කරගෙන හිතේ පිපිදීමක් ඇති වෙන පටන් ගන්නවා. මේකට කියනවා සම්මසන ඥාන කියලා. මේක හරිය වැදගත් සම්දිස්ථානයක්. හරියට කියනවනම් මෙතනින් තමයි විපස්සනාට බහින්නේ. පේන්නේ නම් මෙතෙන් එනකොට සෑහෙන විපස්සනාවක් වෙනවයි කියලා. මෙතන හරිය ලොකු කඩින් පරීක්ෂණයක්. මේ සම්මසන ඥාන අවස්ථාවේදී අතීත අනාගත පච්චුප්පන්නාන සංකිපිත් සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. යෝගාවචරය මේ වර්තමාන වාසයෙන් එනේන අරමුණට මුහුණ දාලා මේ ඕනෙම අරමුණක ස්ත්‍රී ගති පුරුෂ ගති කහ පාට නිල් පාට දිග රවුම් හතරස් ආදී කියන මේ අරමුණට ආවේනික පෞද්ගලික ලක්ෂණ ලක්ෂ කෝටි ගණක් තිබ්බත් මේ සෑම අරමුණකටම පොදු ලකුණක් තියෙනවා මේක ඇතිව නැති වෙන සුළුයි. පෞද්ගලික ලක්ෂණ වලින් බලනකොට ලෝකේ හරි විචිත්‍රයි. හරි විවිධාකාරයි. හරිම විපරිණාමයකටපත් වෙනවා. නමුත් මේ සෑම දෙයකම පොදු ලක්ෂණට එනකොට ඒකට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා සාමාන්‍ය ලක්ෂණ වගේ ඇත්තන සියල්ලට සාමාන්‍ය හැම අරමුණකම ඇතිව වෙනස් වෙලා නැති වෙන ගතිය කියන. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. දැන් යෝගාවචරය මෙන්න මේ දේ දකිනකොට කොයි තාලෙන් නටාගෙන කියාගෙන ආවත් මොනතරම් බහුරූ කෝලම් පෑවත් ওই සෑම දෙයක්ම ඇතිව නැති වෙනවා කියන එක දැකීම තමයි සම්මසනය කියලා කියන්නේ. ඉතින් මේ වර්තමාන චිත්තක්ෂණයේ ආනාපානයේ මුල දැකලා මැදහරහා අග දකිනකොට. නැත්නම් ආස්වාසයේ මුල දැකලා මැදහරහා අග දකිනකොට. ප්‍රස්වාසයේ මුල දැකලා මැදහරහා අග දකිනකොට. පිම්බීමක, හැකිලීමක, වම්මක, දකුණක දැක්කට පස්සේ මේකට කොච්චරක් විනිවිදලා කොච්චරක් කිඳා බහැලා කොච්චරක් ධර්මෝජාව ලබනවද කියනවනම් එතන තානායම් පොලක් හදාගෙන ඒ යෝගාවචරය දැන් මෙහෙමනම් මේක භාවනාවේ සතිය දියුණු වෙන්න ඉස්සෙල්ලා මම ඊයේ මේක කොහොම වෙන්න ඇද්ද කියලා කල්පනා වෙනවා. දැන් මට සති සමාධි හොඳට එල්ල වෙච්ච වෙලාවදී මේක හරි ලස්සන විස්තර පේනවා. දැන් හෙට මට සතිය නැති වුණාට පස්සේ නැත්නම් මේ පරියන්කේ නැගිටලා ගියාට පස්සේ දැන් ආයෙත් ලෝකයක්ම වෙනවා. මේකේ ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයන් ඉන්නවා, ගෑනු මේ කහ පාට, නිල් පාට, රතු පාට, දීඝ පුංචි අනුන්තුලන් සුභාසුභං ආදි වශයෙන් নানা ප්‍රවිචිත්‍රත්වයක් කියනවා. මෙන්න මේ විචිත්‍රත්වය දැන් මේ මොහොතේ පේන්නේ මැජික් එකකින් නෙවෙයි මේ සති සමාධිය එල්ල වෙච්ච නිසා. දැන් මේ සති සමාධිය අන්නේ විහිත වෙච්ච වෙලාව. අවුල් පාස වෙච්ච වෙලාව. ආයශරයක් පෞද්ගලික ලක්ෂණ ලොකු වෙලා පොදු ලක්ෂණ යට යනවා. සති සමාධිය එකතු වෙච්ච ගමන් පෞද්ගලික ලක්ෂණ පුංචි වෙලා පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ එක ජීවිතයක ඒ ටෙලස්කෝප් එකයි මයික්‍රොස්කෝප් එකයි වගේ එකක් දාපුවම ලොක් කරලා පේනවා එකක් කරපුවම පුංචි කරලා පේනවා. පුංචි කරලා පෙන්වන එක තමයි සියල්ලෙම තියෙන පොදු ලක්ෂණ පෙන්වන එක. ලොක් කරලා පෙන්වනකොට මේ පොදු පොදු ලක්ෂණ විස්තර කරලා බලනකොට පුදුමාකාර එකිනෙකට එකිනෙකට පුංචි පුංචි වෙනස්කම් සහිත নানা ප්‍රකාර වස්තු নানা ප්‍රකාර කාම ගුණ මේ ලෝකේ තියෙනවා. නමුත් මේ සියල්ලටම ආවේනික වූ හැම දෙයකම ඇති වෙන ඇතිව නැති වෙන ගතිය දැක්කට පස්සේ එකක් යෝගාචර සැක හිතෙනවා. මේක හීනයක්ද මේ මොකද උනේ? එහෙම නැත්නම් මේ ආනාපානයේ හරහා ගිය ගමනක්ද මේක? එහෙම නැත්නම් හිතේ ආපු මායාවක්ද? ඊට පස්සේ දන්න හොඳටම ඇස් දෙක ඇරියට පස්සේ ආයසරයක් අර තිබුණු ලෝකේ ආයේ ඒ තාලෙටම අපිව නලවනවා පිනවනවා රංගනය කරනවා රංජනීය කරනවා නමුත් මෙතෙන් ගියාට පස්සේ ඕනම වස්තුවක සාමාන්‍ය ලක්ෂණය දකින පළවෙනි අවස්ථාවේදී වස්තු දෙකක මේකට වැඩිය මේක හොඳයි කියන දෙයක් නැහැ. දෙකේම තියෙන දෙකම හට ගන්නා සුළු ස්වභාවයක් තියෙනවා නැති වෙන ස්වභාවයක් තියෙනවා ඒ අතරමැද පරිණාමයක් තියෙනවා. ඒ සියල්ලම සමාන නම් කවුරුවත් දුවගෙන ගිහිල්ලා එකක් අහුලන්න යන එකක් නැහැ. කවුරුවක්වත් මොනවාරි දුන්නා මට ඕකේ බා මේක කියන එකක් නැහැ. උදාහරණයක් වශයෙන් ගංගානංගගේ තියෙන වැලිසලාවට ගිහිල්ලා කවුරු හරි වැලි අහුරක් කරන දුන්නොත් ওই වැලි අහුර එපා මට උඩින් ඕනේ මට මැදින් ඕනේ මට අතනින් ඕනේ මෙතනින් ඕනේ කියන්නේ ඒකේ දෙයක් ඇත්තේ නැහැ කොහෙන් ගත්තත් වැලි අහුර වැලි අහුර තමයි. එතකොට මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මාත්සර්ය තෝතෝ වරපල කියන සේරම තියෙන්නේ මේ වගේ තියෙන මේ සභා සාමාන්‍ය ලක්ෂණ නොදක්නා කතා කළ. එයාට ඒ දේම ඕනේ. ඒ වර්ණයම, ඒ හැඩයම, ඒ ප්‍රමාණය, ඒ වේලාවෙදීම ඒක ඕනේ. ඒක නැත්තම් පුදුමාකාර විදියට අඬහව ගන්න පටන් අර ගන්නවා, වැලපිලිගතා කියනවා මට මේක නැතුණයි කියලා. හැම එකකම තියෙන අඩියේ ඇතිව නැතුව යන ගතිය නම් එකිනෙකෙක් පරයා තව එකෙක් ඉදිරියට යන්න හදන මාන්නක්කාරකම නැත්නම් අතනින් එපා මෙතනින් ඕන කියන කුට්ටි කඩා ගන්න ගතිය නැත්නම් උඹට එපා මට ඕන කියන ගතිය මොන්න තරම් බොළඳද කියන එක. ඉතින් මම මෙතෙන් දැන් නිදර්ශනයක් වශයෙන් කියන්නේ අපේ නිසනවනේ හිටියා ඔය පොඩි නේරිස් කියලා පරණ ආතකනේ පොඩි ආතක කියලා කියන්නේ. උන්ද කියනවා ඕනම ගෙදෙට්ට මගුල් ගෙදරකට ගියාම ඔක්කොටම කෙසෙල් කනේ මුල් ඇවරියම ඕනලු. පිටින් අවසර මුල් ඇවරිය එකනව තියෙන්නේ. ඉතින් ඔක්කොම කියනවලු මම පළවෙනි අමුත්ත මම තමයි වැදගත් වෙන මට මුල් ඇවරියෙන් දුන්නේ නැහැ කියලා රණ්ඩු වෙනවා. ඉතින් මේක තමයි මුළු ලෝකෙම තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන්නේ මට ඉස්සල සැලකුවේ නෑ. මට ලොකු එකෙන් දුන්නේ නෑ. මට මේ જાතියෙන් දුන්නේ නෑ කියලා බලනකොට ඔක්කොම තියෙන්නේ කෙහෙල් කෙහෙල්ම තමයි. පොත්තරලා ගත්තට පස්සේ ඕකේ කොහෙත් එකයි. නමුත් මුල්වැරියෙන් විතරක් ඉල්ලන මේ ලෝකේ දින මල දාහනයක් කාලා ජීවත් වෙන්න පුරුදු වෙනවනම් ඔය බුදුහාමරෝ කියන විදියට ඔය ඔය ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තෝතෝ වරපල කියන බොරු කියමන් කේලං හිස් වචන පරුස වචන නිකම්ම නිකන් ළමා නාඩගමක් වෙනවා. ඉතින් යෝගාවචරයට මේ සම්මසර ඥාන අවස්ථාවේදී මෙන්න මේ වගේ බුදුහමරෝ පෙන්වන්න හදන මේ සියල්ලකෙම තියෙන සමගතිය තුල උරුට්ටුව නැතිකම. එකිනෙකා පරය යන්න හදන ගතිය නැතිකම. නැත්නම් කොටස් වෙන් කරලා ගබඩා කරලා තියානින්න ඕන කමක් නැතිකම. ඒ වගේම ඌට එපා මට වෙන්න ඕන කියන කතාවක් නැති බව අපි උදාහරණයක් වශයෙන් ගන්නවා නම් මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න ඝන ද්‍රව්‍ය ආහාර ද්‍රව ආහාර සහ වායු කියලා තුනක් තියෙනවා. ඉතින් මේ ඝන ආහාර ටික උපයන්න අපි කොච්චර අතිකාල සේවාවල් කරනවද? සාමාන්‍ය කාල සේවාව නම් කමන්නේ පැය 8. ඒක ඉතින් ඉතින් බඩ රස්සාවනම අති කාල සේවාවල් කරනවා. කරලා ඕක ගෙනලා රැකගෙන ඉතින් ඒක සීතල කරගෙන උණුසුම් කරගෙන වර්ණ දාලා හැඩ දාලා ඉතින් নানা ප්‍රකාර මේ කරන භෝජන සංග්‍රහවල දිහා බලනකොට අනේ කියලා හිතෙනවා. බින්න පාතේ දානෙත් එක බලනකොට අනේ කියලා හිතෙනවා. පින්න පාත්‍රයක් දෙන්නේ ඌවා තමයි. ඉතින් කොහොම කෙරුවත් නරක නෑ. ඉතින් හොඳ දේවල් අපිටත් හම්බ වෙනවා. ඒ වුණාට මේ කරන නාඩගම් දිහා බලනකොට මේ කන ආහාරෙට අපේ අම්මා ඉන්න කාලේ කියනවා ඕනම සතෙක් දවසකට කන්නේ ඌගේ ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක කෑම. ඕක ලබා ගන්නයි මේ දැඟලිල්ල තියෙන්නේ. ආහාර ගවේෂණ දුක්ඛ කියලා බුදුරජාණන්සේ පෙළලා තියෙන වර්තමානයේ පවතින ආහාර ගවේෂණ දුක මේ මේ Tamange ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක කැම ටිකක් හොයාගන්න. නමුත් මේකෙන් කොච්චර ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන එහෙම නැත්නම් මිනිසුගේ තාරාතිරම් මැනිලක් තියනවද කියනවනම් ඉතින් කියනවා රාජධානී ඉන්න රජුරෝ තමයි හොඳම ප්‍රණීත භෝජනේ ගන්න. ඊට පස්සේ අන්තපුර වාසී. ඊට පස්සේ බාහිර වාසී. ඊට පස්සේ ගමේ ඉන්න ප්‍රධානියා. ඊට පස්සේ ගමේ ගැමියා. ඔන්න ඔය විදිහට මේ ආහාරයේ තියෙන විශාල පරාසයක්. මේ සේරම කතා කරන්නේ ඝන ආහාර පිළිබඳ. ඊට වැඩි එච්චර වටිනාකමක් දෙන්නේ නැහැ ද්‍රව ආහාර වලට නොදෙනවමත් නෙවෙයි නමුත් ඝන ආහාර වල තමයි රණ්ඩුතිය ඝන ආහාරයක් නැතුව මිනිසෙකුට දවස් 167ක් නැත්නම් මාස 7ක් 6ක් අතර ප්‍රමාණයක් ගත කරන්න මේක ක්ෂණේ ක්ෂය වෙලා ක්ෂය වෙලා ක්ෂය වෙලා වැටෙන්න මිනිසෙකුට කන්න නැතුව ඉන්න පුළුවන් දඟලන්න නැතුව හිටියොත් මාස 6ක් 7ක් ඉන්න පුළුවන් නමුත් ද්‍රව නැතුව ඉන්න පුළුවන් දවස් 7යි නැත්නම් ඒ ද්‍රව්‍ය ගැන එච්චර දඟලන්නේ ඒකට එච්චරම ලොකු ව්‍යාපාර නැහැ. සරබීම බොන කට්ටියට නම් ඕක ටිකක් ගණන්. සාමාන්‍ය බල්ලතර බීලා ඉන්න මිනිස්සුන්ට ඕක එච්චර මහා ලොකු දෙයක් නැහැ. නමුත් මේ ඔක්කොම තියදී වාතය ගැන කල්පනා කරන්න එක විනාඩි 7ක්වත් ඉන්න බෑ. මේකට රණ්ඩුවක් තියනවාද කියලා? කවුරක් අ ස්ටෝක් කරලා තියාිනවද කියලා බලන්න. කාටකමට ඉහළම වාත තාලයෙන් ඕනේ මට යටින්ම ඕනේ කියලා රණ්ඩු කරනවාද කියලා මොන මගුලක්වත් නැහැ. හැබැයි අත්‍යන්ත වූ වැදගත්ම දේ වාතේ. නමුත් අපි කොච්චර රණ්ඩු කරනද මේ ලාමක වෙච්චි ඝන ආහාරයට. මේ විදිහට මිනිස්සෙක් කල්පනා කරලා බලනවනම් මේ දේවල් තියෙන සමතාවය මේ දේවල් තියෙන සමාකාරතාවය මේක සම සම සමාජයේ හෝ මොන දේ කිව්වත් කන්නේ එතකොට මේ රණ්ඩුව උරුට්ටුව නැති වෙන එක ඒ වගේ මේවට අගයන් ආඩම්බරයන් දුන්නට පස්සේ ඉතාමත් පහත් උච්ච දේ මනුස්සයන්ට ගොඩාක් කිප්පිල්ල ඇති කරනවා කුප්පණ ගතිය ඇති කරලා රණ්ඩු දර්බල කරනවා නමුත් වැදගත් දේවල් වලට කිසිම රණ්ඩුවක් නැහැ ලෝකයේ තියෙන විවිධාකාර මති මතාන්තර සහිත පොත්වල හැම එකේම ලියලා තිනවා හිමිකම් ඇවිරිණි කියලා. මේක ඉලෙක්ට්‍රොනිකලි ගන්න බෑ. කොටස් වශයෙන් ගන්න කතර දෙන බුදුහාමුදුරෝ සියලු ධර්ම සර්වඥතාඥාණ දේශනා කළ තින කිසිම හිමිකමක් ඇවිල්ලා ඕනම කෙනෙකුට ත්‍රිපිටකයෙන් ගන්න පුළුවන්. ත්‍රිපිටක පොත් කාටවත් අයිති නැහැ. එච්චර වටින දෙයක් ඇත්තෙත් නැහැ. ඒ විදිහට මේ දේවල් වල තියෙන පොදු ලක්ෂණේ දේවල් වල තියෙන සමාන ගතිය සම්මර්ෂණය කරලා බලන්න පටන් අරගත්තට පස්සේ මනුෂයා පටු වෙන්න වෙන්න වෙන්න එහෙම නැත්නම් මේ තමන්ගේ මේ ඊටාම පටු තීරයක තියෙන තමන්ගේ රුචි අරුචිකන් ටික මානවයිති වාසිකම් කරන පෞරුෂත්වයක් කරන මේක මොනයි කියනකොට මේ මනුස්සයාට පුදුමාකාර විදිහට කේන්තියක්. ඒ දේ ලැබිච්චාම පුදුමාකාර විදිහට අනේ මට අවශ්‍යම දේ ලැබුණා කියලා සතුටක් ඇති වෙනවා. ඒකේ මනුස්සගේ පටුත්වයේ මිස දක්ෂකමක් නෙමෙයි. එයින් පිට ඇදලා දාපු ගමන් කාන්තාවට වැඩිචි වැල් ගැඩවිල්ලෙක් වගේ නැහිනවා. බුදුරජාණන්සේ දෙන්න හදන ඉතාම පළල් පරාසයක් ඕන තැනක. ඒ නිසා යෝගාවචරයට ඌරෙක්ගේ වගේ හොටක් තියෙන්න ඕන කියනවා. කොටලුවෙක් මේ ඔටුවෙක්ගේ වගේ කකුල් දෙකක් තියෙන්න ඕන කියනවා. ඒ වගේම කබරේක වගේ පිටක් තියෙන්න ඕන කියනවා. කුස්සෙක්ගේ වගේ ඇස් දෙකක් තියෙන්න ඕන කියනවා. පරෙයියෙක්ගේ වගේ බෙල්ලක් තියෙන්න ඕන කියලා කියනවා. මේ හැම ලක්ෂණයක් ඕනේ එන ඕන දෙයක් දරාගෙන. දරාගෙන ඉන්න ඉන්න ඉන්න තේරෙන පටන් ගන්න මේ පටු තීරුව හරහා තමයි මේ කෙලෙස් ඇති කරන්නේ. නමුත් සම්මසන ඥාණයට යනකොට මේ පෞද්ගලික ලක්ෂණ වෙනුවට පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයේ පළවෙනි වතාවට සංසාරේ පළවෙනි වතාවට දකින්න හම්බ දැක්කට පස්සේ තේනවා මේක ඇතුලේ පුදුමාකාර නිදහසක් පුදුමාකාර සීමා මරියාදාවල් නැති හිස්තනක් මේක හම්බ වෙනවා යෝගාවචරයට පළවෙනි වතාවට මම සා මම නොවේ කියන සීමාව කඩලා යනවා. දැන් මේ ටික මගේ මේක මම නෙවෙයි. හැම වෙලාවෙම අපිට තියෙනවානේ අජත්ත බහිද්දා කියලා පරාසයක්. මේ අජත්ත බහිද්දා සීමාව කඩලා ඒක නිකන් නිකන් සාමාන්‍යයෙන් හිතවදින තාලෙට කියනවනම් අපි ඉඳගත්තට පස්සේ පරියන්කට ගිහිල්ලා මේ මම දැන් මෙතන කියනකොට මේ හැම සීමා කරගත්ත කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩ කොටසනේ මම කියලා ගන්නෙ. මම දැන් මෙතන. උද්දම් පාදතල අදෝකේස මත්තක තච පරියන්තම් පූරා. දැන් ටිකක් කියලා භාවනා කරනකොට යෝගාවචරයට තේරුණොත් හුස්මට හිත ගිහිල්ලා මේ හුස්ම වැඩ පිළිවෙල තියෙන උඩුකය විතරයි. ඒ නිසා මම යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්නවා කියලා ගත්තොත් මම දැන් මෙතන වෙන්නේ උඩුකය විතරයි. ඊට පස්සේ හැපෙන තැන අල්ලගෙන නාස්පුඩු අහුවෙලා නාස්පුඩුවේම හිත තියාගෙන හිටියොත් මම දැන් මෙතන වෙන්නේ නාස්පුඩුව විතරයි. අර අජ්ජත් සීමාව එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි තැනකට යන්න යන්න අපි කියන එක ඒකාග්‍ර වෙනවයි කියලා. අරමුණට හිත එල්ල උණයි කියලා කියනවා. එල්ල වෙන්න වෙන්න වෙන්න අර කටින් කලින් ගත්ත සීමාව එන්නේ එන්නේ එන්නේ පටු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මම කියන එකේ සීමාව ඒ ඒ වෙලාවේ හැටියට අපි දෙන අර්ථකථන හැටියට වෙනස් වෙනවා. සම්මසන ඥාණයට ගියාට පස්සේ යෝගාවචරයට මේ හුස්ම කියන එක ඇතුළේ වෙන එකක්ද පිට වෙන එකක්ද ළඟ වෙන එකක්ද දුර වෙන එකක්ද මොකුත් නමුත් හුස්මක් ඇද්ද නැද්ද කියන එකත් ආස්වාද ප්‍රස්වාස දෙක අතර වෙනසවත් මොකක්වත් නැතුව බාහිර වායෝ ධාතුවත් අධ්‍යත්තර බාහිර ධාතුවත් අතර සමානකමක් පේන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ රාහුල පුංචි හාමුදුරන් කියනවා අජ්ජත්ත රාහුල වටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. අජ්ජත් වායෝ ධාතු, බහිද්ධා වායෝ ධාතු, පටවි ධාතු වායෝ ධාතු රේවේසා. අජ්ජත් තේජෝ ධාතු, බහිද්ධා තේජෝ ධාතු, තේජෝ ධාතු රේවේසා. රාහුලේ මේ ඇතුලේ පටවි ධාතු කියලා එකක් තියෙනවා. බාහිරේ පටවි ධාතු කියනවා දෙකම එකමයි. දෙකම පටවිමයි. ওই සීමාව තිනකොට තමයි සීමාවෙන් ඇතුළත ඇතුළත පිට කියන. නමුත් පොදු ලකුණෙන් බලනකොට මේ වායෝ ධාතු දත්වල පිහිටලා තියෙනවා අපේ පටවි ධාතුව දත්වල පිහිටලා තියෙනවා කියලා හිතමු. නැත්නම් මේ පටවි ධාතුව ගලක පිහිටලා තියෙනවා කියලා ඉතින් ඒ පටවි ධාතුව දන්නේ නැහැ මේ මිනිස්සෙගේ ගෑණියෙක්ගේද පිරිමේන්ද දතක හිටලා තියෙනවද ගලක හිටලා තියෙනවද. ඒ අල්ලගෙන ඉන්න මිනිස්සයා නම් හිතනවා මගේ දත කියලා. නමුත් ඒ දත hina වෙනවා ඇති පටවි ධාතුව අන්නේ උඹේ තියෙන තක తీරු කම කියලා. මහ පොළොව hina වෙනවලු හතර hinaවට ඉන්නකම් මේ මිනිස්සු තෝතෝ වරපල කියන රණ්ඩු කරගෙන ඉඩම් අල්ල ගන්නවා. අන්තිමට මැරෙනකොට රියන් හතරයි ගෙනියන්නේ. ඕක දකින්නකොටම මහ පොළොව බඩ බදාගෙන hina වෙනවලු. අනේ මේ මිනිස්සයා කියන සතරත් මොලේ තියනවාද උකුණු ඔලුවක් තරම්වත් කියලා. ඉන්නකම් ඉඩම් වලට රණ්ඩු කරනවා. මැරෙනකොට හැම එකනාම ගන්නේ වලක් ඇති කරගන්න ඉඩ ප්‍රමාණය විතරයි. ඉතින් මහ පොළොව hina වෙනවයි කියලා සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරනවා. ඒ වගේ තමයි පඨවි ධාතුවත් මේකට මම කියා ගන්නකොට hina වෙනවා. තේජෝ ධාතුවත් මේකට මම කියා ගන්නකොට hina වෙනවා. වායෝ ධාතුවත් ආපෝ ධාතුවත්. සම්මසන ඥාන ඉස්සලාම තාට තියෙනවා පිට තියෙන වායෝ ධාතුවත් අභ්‍යන්තර වායෝ ධාතුවත් දෙකම වායෝ. පිට තියෙන තේජෝ ධාතුවත් ඇතුළත තියෙන තේජෝ ධාතුවත් මොකද මේ සීමාව කඩලා යනවා. ඒ වගේම තමයි එතකොට ඒක කියනවා අපි දේශ සීමාව, දේශය පිළිබඳව සීමාව කරලා. ඊගාට කාලය පිළිබඳ සීමාවක් කරලා ගියාම අතීත අනාගත පච්චුප්පන්න කියන මේ අපි සාමාන්‍ය ලෝකෙදී මවාගෙන තියෙන මේ කාලය වර්තමාන චිත්තක්ෂණයේම ප්‍රක්ෂේපණයක් පමණයි. ඒ ප්‍රක්ෂේපණයත් රාග ద్వේෂ මොහ තියෙන තාක්කල් පමණයි තියෙන්නේ. යම් වෙලාවක රාග ద్వේෂ මොහ නැත්නම් මේ කාලය කියන එකක් ඇත්තේ නැහැ. දැන් අපි මෙතන 8යි දැන් 9යි. 9යි කියලා වෙලාවක් තියාගෙන ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියාවට ගියා නම් දැන් රාත් මධ්‍යහනේ කරවල මේ එලිවෙන්ට් කිට්ටු කරලා. කැනඩාව පැත්තට ගියා නම් වෙන එකක්. ඉතින් මේ කාලය අපි ඉන්න දේශයට සාපේක්ෂව තියෙන්නේ. එහෙනම් ඉරට උදේ දවල් නැහැ. හන්දටයි ලෝකෙටයි තමයි උදේ දවල් තියෙන්නේ. ඔය ලෝකෙම යවම මගනකොට කියනවා ඉස්ලාම රෑ දවල් දෙකක් තිබුණේ නැහැ. තුන්වෙනි දවසේ තමයි මේ රාත්‍රී දිවාදක බෙදුනේ කියලා. ඉතින් ඕන් නැති කසට කතාවල් කතාන මිස කියන මුල් දවස් තුනක් කියලා කවුද මනින්නේ කියලා ඒතකොට. දැන් උදේ දවල් නැත්තම් මොකಾದ මනින්නේ තුන්වෙනි දවසේ මේ ඊතරවල් පාවරව කියලා. මොකද උදේ දවල් තිබුණොත් නේ අපිට කියන්න බෑ දවස් 3ක් රාය දවල් තිබුණේ නැහැ. ඊට පස්සේ ආවයි කියලා මේ විකාර කතාවල් වල කොච්චර කාලා ඉනවද කියලා බලන්න. තාමත් ඔය මේ එංගලන්තේ තියෙන සමාගමක් ලෝකේ පැතලී කියන්නේ. ඒකේ සමාජිකත්වය දෙන්නේ ලෝකේ පැතලී කියන අයට විතරයි. ඊළඟට කෙලිම ඔප්පු කරනවා පුළුවන් නම් උපකලා පෙන්වන්න කියලා රවුම් කියලා. කවුරු ගියත් ඒ පිස්සු උඩ යන්නේ අපිට ඕනේ නැහැ අපි ඉන්නේ පොළවේ අපි ඉන්නේ පැතලි පොළවේ. ඉතින් මෙහෙව් ලෝකෙක මේ මොණ්ඩ තමයි අපි මේ ඉගත ගත්ත සුද්දයි කියලා කියන්නේ. පර්ර જાතිය මිලෝදයක් දන්නේ. අවබෝධ කළ තමන් හරහා වර්තමානට ගිය කෙනෙකුට නම් හොඳට තේරෙනවා මේක කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන් කියලා. මේ ඔක්කොම අරකින් මේකට ගැටලා මවාගත්ත විකාර ලෝකයක් අපි මේ පොඩි උන්ට උගන්වන්නේ. පරිසං වෙන්න ඕනේ පොඩි එකෙකුට මේ සම්මාසන ඥානෙ නැත්තම්. ඊනේදී අනාතයි. ආය ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ අසරණයි. ඌ තමන්ගේ දුක පිණිස කටයුතු කරනවා, අනුන්ගේ දුක පිණිස කටයුතු කරනවා, උඹේ පාර්ශවයේ දුක පිණිස කටයුතු කරනවා. ඌ කරන කියන හැම දෙයක්ම කෙලසිලා තියෙයි. කවදා හෝ මෙතෙන් ආවට පස්සේ තමයි ওই තුන් හතර පැත්තකින් සමතනකට එනවා කාලය කියන මානය හරහා වර්තමානයේ තියෙන දේ පමණයි ඒකෙම ප්‍රක්ෂේපණයක් බව අතීතනාගත පච්චුප්පන්නං සංකීපිතේන අවත්ථානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා. හැබැයි අටුවාචාන් වංශලා එතන මේක නම් අටුවාචාන් වංශේ කතාන්නේ සාරිපුත්‍ර සාංශේ කාලයට සාපේක්ෂව කතා කරන්නේ. දේශයට සාපේක්ෂව කතා කරනකොට අජත්ත බහිද්දා ભેදේ නැති වෙනවා. ඒකට යෝගාචර තේරෙනවා සම්පූර්ණ විශාල අවකාශයක ඉන්න බව. ඉතින් මේ අවකාශය අසරණ භාවයකට තමයි කෙලෙසට පෙන්නේ. මේ සීමාවක් නෑ මම දැන් මහමුදුම දාසරණ වෙලා. මම දැන් කාන්තාරයක්ම දාසරණ වෙලා. මම මේ මහ විශාල ඝන කැලයක්ම සතරනවා වගේ යෝගාවචරයට මම ඉන්න තැන ඉන්න වෙලාව දැක ගන්න නිමිත්තක් නැතුව යනවා. ඉතින් මෙච්චර කාලයක් කාලේ සහ දේශයේ කියන නිමිති දෙක නැත්නම් මේ මාන දෙක දිගේ හැදිච්ච මේ තර්ක මනස එහෙම නැත්නම් මේ සාපේක්ෂ ඥානය මේ කේවලත්වයටපත් වෙනකොට নিরপেক্ষක தත්ත්වයටපත් වෙනකොට දරන්න බෑ එසේ මෙසේ පෞරුෂත්වයක් නැත මෙන්න මේ දැරීමේ ශක්තිය මේ පෞරුෂත්වය ඇති කරන බුදුහාමර කියන්නේ මං ගැන අදහගෙන ඵලයන් බුද්ධ ගෞරවේ බුද්ධ සද්ධාව ඇති කරන ඵලයන් ඊට පස්සේ උඹ උඹේ සීලේ පග බලාගන්න යම් හේතුවකින් මේ මනසට ඒ සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi visuddhi කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි හතර නැතුව එමන්ස මේ වගේ තැනකට ගිහිලා දැම්මොත් එවන්සට පිස්සු හැදෙන තියෙන කෙටිම ක්‍රමය කියන්න පුළුවන්. නිසා භාවනා කරනකොට මෙතෙන් යනකොට යම් කිසි කෙනෙකුගේ බුදුන් කෙරේ සද්ධාව සැකයක් තියෙනවා. එහෙම නැත්නම් මේ කර්මేశා කර්මඵලය පිළිබඳ සැකයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ සැකයක් තියෙනවා. එහෙම නැත්නම් මේ සංඝයා පිළිබඳ සැකයක් තා තමන්ගේ සීලය පිළිබඳ සැකයක්. ඒ මනුස්සයා මෙතෙන් යනකොට මහ විශාල අභ්‍යංගයකටපත් වෙනවා. ව්‍යසනයකටපත් වෙනවා. දරා ගන්න බෑ මොකද ඒ තරම් කාලයක් මේ කාලයට සහ දේශයට හිර වෙච්ච හිත මෙතෙන් ඇවිල්ලා මේ කාලමානයෙන් දේශමානයෙන් තප්පර ගානකට වෙන් වෙනකොට ඒ මනුස්සයාට ඒක විස්තර කරන්න පුළුවන් යාට විශාල හිස් තැනකට වගේ මොනම දෙයකවත් පෞද්ගලික ලක්ෂණ දැක ගන්න බෑ පේන්නෙම පොදු ලක්ෂණ පමණයි ඒ වගේ මේ පොදු ලක්ෂණය මෙතනilla බලනකොට කාලය කියලා මේ අතීත ජීවිත කල්ප කෝටි ගණන් මොකකවත් අතරමැද බිත්ති මොකක්වත් නැහැ පේන්න පටන් අරගන්න. ඒ ඒ දර්ශනය හරහා යන්න බාධා කරන දෙයක් නැහැ. ඒත් තියෙනවා මේ මේ මොහොත මෙහෙමනම් ඔය මොන්න ಜಾති ආත්ම වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් රට රාජ්‍ය වශයෙන් කරුවත් මේ බයිලාව ඔය බයිලාවම තමයි හැමදාම. හැම දෙයකම තියෙන පොදු ලක්ෂණ මිසක්කා පෞද්ගලික ලක්ෂණට ගියොත් තමයි ඔය කාලයේ දේශේ මැවෙන්නේ. නිසා මේ මනුස්සයාට අභිඥාවල මූලික ලක්ෂණ මතුවෙන්න පටන් අර ගන්නවා. මේ සිද්ධියම තමයි ඊයේත් වෙන්න ඇත්තේ මම සත්‍යමත් නොවුනත් මේක තමයි හෙටත් වෙන්නේ සත්‍යමත් නොවුනත් මම ඉස්සර මේ භාවනා කරන මනුස්සයාට සතිය පිහිටිය නැති වුණත් ඒකටත් වෙන්නේ ඔච්චරම තමයි කියලා කාලය සහ දේශය අතර තියෙන මේ වවත්තාන ඥානය නිසා සමහර විටක එහෙම යෝගාවචරයට මම දැන් රහත් වුණා කියලා අදි탁ෂේරෝට එන්න පුළුවන් බව අටුවාචාර්ය වංශලා පිළිඅරන් තියෙනවා. ඒ තරම්ම කාලය හරහා දැක ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ තරම්ම දේශය හරහා විනිවිද දකින්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකම්ම නිකං සුතමේ ඥානිකුත් නෙවෙයි. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂිකුත් නෙවෙයි මේකට අන්වේ ඥාන කියලායි කියන්නේ. මේකට කියනවා තර්ක ඥාන කියලා. මේකට කියනවා ණය විපස්සනාව කියලා. මේ දැන් මේ මොහොත මෙහෙමනම් අනිවාර්යයෙන්ම සංස්කාර ලෝකේ ඊයේත් ඔය වගේ ඊට ඉස්සලත් ඔය වගේ ගිය අවුරුද්දෙත් ඔය වගේ කල්ප කෝටි ගාණක් ගියත් ඕක ඔච්චරයි. ඕක ඉස්සරහටත් ඔච්චරයි. මට දැන් පේන හරියත් ඔච්චරයි මට පේන්නේ නැති හරියත් එච්චරයි කියලා ඒ සම්මසන අවස්ථාවට ගියාට පස්සේ ඒ ණය විපස්සනාව එහෙම නැත්නම් අන්වය ඥාන විවිධාකාර වැඩෙන්න පටන් අර ගන්නවා මේ නිසා සමහර ගුරුවරු ඒ කියන්නේ තද්ද බල විපස්සනාට නැගෙන ගුරුවරු කෙනා මෙතනදී එච්චර විස්තර වශයෙන් පතුරු පතුරු බලන්න එපා බලන්න ගියොත් ගමන බාදයි. මට එච්චරම අධිකාරී ශක්තියක් නැහැ. නමුත් මම වරදින් ඉඳී තිනවා මම දකිනවා සමතේට යන කට්ටිය මේක පුළුවන් තරම් පතුරුලා බලන්න බලන්න ගියාට පස්සේ මේ පුද්ගලයාට මෙතන ඉඳගෙන මේ මේ අන්වේ ඥානතිකී ගිහිල්ලා අවශ්‍ය නම් ඔය පරචිත්ත විඥාන ඥානය, දිබ්බ සෝත ඥානය, දිබ්බ චක්කු ඥානය, පුබ්බේ නිවාසානුසති ඥාන ආදි වශයෙන් හැම ඥානයකම සැකිල්ල දක්ක ගන්න පුළුවන්. මේ සේරම බාධා වෙලා තියෙන මේ කාලය සහ දේශය කියන මාන දෙකට හිර වෙලා. සමහරු මෙතනදී මේ පේන ලාවට පේන දැන් මේකනම් සංස්කාර වල හට ගන්න පවතින නැති වෙන ගතිය ඊයේත් ඔකමයි කියන ගන්න දේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙත් එක පටලවා ගන්න ඉඩ තියෙනවා. එතනම් මේ මගේ හිතේ මේ පේන මේ අරමුණක පටන් ගන්නක් පැනෙනවා. නිමාවක් පැනෙනවා දෙක අතර මැද පටලවිල්ලක් තියෙනවා. පෙරලියක් තියෙනවා. ඕක අනිත් එක්කනාගේ හිතේ තොච්චරමයි. අනිත් එක්කනාට කියලා විශේෂ අධිකාර ශක්තියක් නැහැ. ඒක නෝන පරිචිත්ත විඥාන ඥාන වගේත් පේන. ඒ නිසා මෙතනදී මේ යෝගාවචරයා නිවන ප්‍රාර්ථනා කරන්න නැතුව මේ වගේ ලාමක තුච්ච පාහර දේවල් බලාපොරොත්තු වෙන්න පටන් අරගත්තොත් එයාට පේන්න පටන් අර ගන්නවා අභිඥා පහළ වෙනවා කියන්නේ. එහෙම නැත්නම් රහත්ුණයි කිය. ඒ නිසා මෙතෙන්ද යන තෙක්ම කියනවා ඒක ප්‍රවේශමෙන් කරන උන් ප්‍රකාශයක් ගුරුවරයෙක්ගේ ඇස් බැල්ම තියෙන්න ඕන Tamanට වැඩිය ගරුකට යුක්තෙක් ඉදිරියේ ඉඳගෙන කටයුතු කෙරුවොත් හොඳයි. එහෙම නැතුව මේ මට්ටමට ගියාට පස්සේ තමන්ම තමන්ගේ දේවල් විස්තර කරන්න පටන් අරගත්තොත් අද ලංකාවේ භාවනාවට වෙලා තියෙන දේ ගැන හිතන්න පුළුවන්. පුදුමාකාර පටලවිලි තියෙනවා. මධ්‍යස්ථාන වශයෙන් ගුරුකුල වශයෙන් මේ එක එකක් අල්ලාගෙන මේ ਸਰවචනanse මෙච්චර ලස්සන නෛර්යානිකත්වයක් විස්තර කරද්දී මේ අතරමඟ හම්බෙච්ච දෙයක් අල්ලාගෙන ඇත්තට මේ මනුස්සයාට දොස් කියන්නත් බෑ මොකද හේතුව භාවනාවෙන් මේ ලනුව කාලා තියෙනවා ඒක නිසා අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා මෙතෙන්ට යන්නේ හොඳ පිං ඇති හොඳට භාවනා කරන බාගට තැම්බිච්ච ආලයක් කියලා. මේ පන්ටම පැන්නට පස්සේ තමයි සෝවන් වෙන්නේ. සෝවන් වෙච්ච කෙනා දන්නවා මේ ලණුව කාලා මේ ලණුවේදී මේ මේ හැම කන්නේ නැති කෙනෙකුට තමයි නිවන දෙන්නේ. මේකේ නිවන දෙනවද නැද්ද කියලා බලන්න කරන ප්‍රගති පරීක්ෂණයක් වාගේ. ඒ නිසා ඊටාමත්ම දක්ෂ බොහෝ යෝගාවචරෝ වැටෙන මර උගලක් තමයි, බොරු වලක් තමයි මේ සම්මසල ඥාන. ඒ නිසා භාවනා උපදෙස් දෙන ඕනම ගුරුවරයෙක් වැඩියෙන්ම මහතම විස්තරය සපයන්නේ සම්මසල ඥානෙට. ඒ තරම්ම වෙනසක් ඇති කරනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරන යනකොට මෙතෙන්ට යන්නේ හරි ජයග්‍රහයි හැඟීමෙන්. Tamange ආනාපාන තිබුණා නම් ආස්වාද ප්‍රසවාස දෙක වෙනස නැති වෙලා ආනාපානයත් ගෙවිනා තරමට යනවා. පිම්බීම හැකිලිම දැක්කත් ඒක හුදු කම්පන චංචල ගොඩක් විතරයි. මේක පිම්බීමද මේක හැකිලිමද අල්ලන්න බෑ. සක්මන් කරනකොට තමයි ඇවිදිනවා දන්නවා. ඒ ඒ කොටස් වෙන් කරන්න බෑ. ඒක නිකන් වයින් කර බෝනික් එක් වගේ දිගට වැඩ යනවා. දවස පුරාම උනා සතිය පවත්වන්න පුළුවන්. ආන්නේ මට්ටමේ යෝගාචරය ඉන්නේ බොහෝමත්ම ජයග්‍රාහී හැඟීමෙන් තෙදවත්ව ඉන්නේ. ඇත්තටම තේදවත් වෙන්න තරම් ලොකු කැපකිරීමකුත් කරලා තියෙනවා. අරමුණ අල්ලන්න පුළුවන්, අරමුණේ මූලමදාග දකින්න පුළුවන්. එතකොට අරමුණේ තියෙන මේ වහවහ ඇති වී නැති වී යන ගතිය ඒක යෝගාධිනික අදිෂ්ඨාණයෙන් ගන්න පුළුවන් වගේ එනවා. ආන මේ වෙලාවේදී ප්‍රගති පරීක්ෂණයක්. එහෙම නැත්නම් කඩයින් පරීක්ෂණයක්. කරලයි ප්‍රතිපදාවට දාන්න. ප්‍රතිපදාවට දාන්න ඉස්සෙල්ලා බලනවා මේ පුද්ගලයා තුළ ලාමක මේ සාසනේ විකුණන කන වගේ අදහස් තියෙනවා. ඒක තියෙනවනම් gediya pitimma දෙන්න. දීපු ගමන් කනවා කාපු ගමන් ඉවරයි. ඒක නිසා මේ මෑත අවුරුදු 40 ඇතුළත මේ සම්බන්ධයෙන් වෙච්ච විස්තරය පිළිබඳව ගවේෂණයක් කරලා බැලුවොත් මේ වගේ පොදමාකාර මැජික් වලට බහපු මිනිස්සුන්ට උනේ මොකද කියලා විවිධාකාර අන්ධහැර පාන්න පටන් ගන්නවා විවිධාකාර ඒ තමන්ට විතරයි තේරෙන්නේ අනුන්ට තේරෙන්නේ නැහැ මම මෙහෙමයි කියලා කෑ ගහන මිනිස්සෙින්ද විශාල ගෝල බාල පිරිසක් හැදෙනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මේවට කියන්නේ සායම්බරු කියලා අපේ පැත්තේ කියන්නේ. මේක තමයි අපේ පැත්ත ඇත්තටම. සායම්බරු කියලා කියන්නේ එකෙක් බොරුවක් කියන්න පටන් ගත්තට පස්සේ සේරම ලනුව කන. ඒක මේ උගත්ය, ගෑනුය, පිරිමිය, පෝසත් මොනම ගණක් අත්තෑ. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද මේ මේ තමමු දන්නේ නැතුව ඒ මනස ඇත්තට ਬਾගෙට භාවනා කරපු කෙනෙක් තමයි. මේ කියන දේ ගිහිල්ලා අන්තිමටමසගේ සීලියත් කඩාගෙන තරම් තමන්ට තරම් නොවන පහත්තර වගේක් කරලා අන්තිමට සම්පූර්ණ නිකම් වීදුරු මාලිගාවක් හදලා ගලකින් ගැහුවා වගේ නන්නත්තා කරනවා. ඉතින් මෙතෙන්දි Taman මේ අන ගමනේ Tamanට නිවන මෙපිට මේ ලාමක දේවල් වලට නෙවෙයි අපි මේ කරන්නේ කියලා ඒ හැඟීම පහළ වෙනවා කියන එක යෝගාවචරයාගේ වගකීමට එන එකක්ද ගුරුවරයාගේ වගකීමට එන එකක්ද කියන එක තාම විවෘත ප්‍රශ්නයක්. දක්ෂ ගුරුවරු හැම වෙලාවෙදිම යෝගාවචර මතක් කරලා දෙනවා මේ ලනු ආපු පමණ කණ්ඩෙපා මොනවා හරි වුණොත් කියපන්. නමුත් යෝගාවචරය හිතන්නේ මේකනම් අත්ප්‍රත්‍යක්ෂේමයි. මේකනම් සැකහිතන දෙයක් නෑ ගුරුවරයා මං තරම් භාවනා කරලා නෑ ඒ නිසා මෙයා ඊර්ෂ්‍යාවට ඔය කියන්නේ මං දකින්න දේ ඇත්තයි කියලා ඉතින් කටමැද දොඩවන්න පටන් ගන්නවා මේ කියන සම්දිස්ථානය පිළිබඳව මෙච්චර සවිස්තරව මහාශී භාවනා ක්‍රමේ තරම් වෙන කිසිම තැනක විස්තර කළ තියෙනවා මම දැකලා නෑ ඉතාමත්ම ලස්සනට හරියට කැඳේ ගල බේරුවා වගේ ලස්සනට පෙන්වලා පෙන්ලා දීලා තියෙනවා මේ මේ දේවල් වල වෙනවා අනේ පිං ඇති දරුවනේ මෙච්චර භාවනා කරලා හරියගේ මේ ලනුව කන්න එපා මෙතෙන්දි පරිස්සම් වෙන්න මෙතනින් පස්සේ තමයි ප්‍රතිපදාට වැටෙන්නේ මෙතනින් පස්සේ තමයි මාර්ගයට වැටෙන්නේ මෙතන පළවෙනි වතාවට යෝගාවචරයට ඇතිවීම නැතිවීම දෙකම පේන වෙලාව මොනම අරමුණක් ආවත් ඒකේ හටගන්න හැටි පේනවා නැති වෙන හැටි පේනවා හැබැයි තාම අරමුණ අංශු මාත්‍ර වලට කුඩු වෙලා නැහැ. කලාප වශයෙන් පේන. ඒ නිසා මේකට කලාප සම්මර්ෂණය කියලාත් කියනවා. සාමාන්‍ය අධ්‍යාපන බලනකොට ඒක හටගන්ම පේනවා, ඒක වෙනස් වෙනවා පේනවා, ඉවර වෙනවා පේනමුත් ඒක ඇතුලේ තියෙන ඝන සංඥාව තාම බිඳිලා නැහැ. කෘත්‍ය වශයෙන් බිඳිලා නැහැ. පොදිය වශයෙන් ගත්තාම, හිත වශයෙන් ගත්තාම, කැටිත්ත වශයෙන් ගත්තාම ඒක ඇතිවෙ නැතිවෙ පේනවා. ඉතින් මෙතනදී මේ යෝගාවචර හොඳට පරීක්ෂා වෙන්න ඕනේ නැත්නම් සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. මේ වෙලාවේදී තමන් තුල තිබිච්ච පෞරුෂත්වයේ ලාමක දුර්ලභ ගති මතුවලා එනවා. මේ මතුවීම රූපහරහා වේදනහරහා සංඥාහරහා සංස්කාරහරහා විඥානහරහා කියන පස් ආකාරයකට සිද්ධ වෙනවා. රූප සම්බන්ධයෙන් වෙන ටික කියන්නේ සාමාන්‍ය සීමා මරියාදාවල් කැඩලා ලස්සන වර්ණාලෝක පේන පටන් අර ගන්නවා. Tamange රූපේ බර නැතිලා පා වෙනා වගේ පේන පටන් අර ගන්නවා. මේ වගේ මේ බර බරු වගේ පෙනෙන මේ මේ රූපයේ නානා ප්‍රකාර පැතිකඩ විශේෂයෙන්ම මේ ධාතු මනසිකාට සම්බන්ධව ගොඩක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් පේන්න පටන් අරගත්තාම මේවට නිමිති බලලා මේක සුබ නිමිතිද අසුබ නිමිති නෙවෙයි. මේ සම්මසන අවස්ථාවේදී ඉස්ලාම් වතාවට මේ කැටිත්තක් වශයෙන් රූප කලාප මේ ගුණ වශයෙන් රාශි වශයෙන් ශාන්තති මේ ඝන වශයෙන් මේව ඇති වී නැතිවීම පේන වෙලාවේ ඒ වෙලාවේදී හිත නාම ධර්ම වලත් පුදුමාකාර මුදා හැරීම් සිදු වෙනවා ඊට පස්සේ වේදනාවල තමන්ගේ ජීවිතයේ මෙතෙක් තිබුණු ආමිෂ සැප නැත්තම් ගේසිත සැප ගේසිත දුක් වෙනුවට निराமிෂ දෙක්කම්මසිත සැප දුක් දෙක निराமிෂ සුඛය වගේ දේවල් වලින් කිලිපොලා යන්න පටන් ගන්නවා. උග්‍ර දරුණු දුක් වේදනක් එනවා. ඒ වගේම උග්‍ර දරා ගන්න බැරි සැප වේදනක් එනවා. කොහොම හරි ඇඬුම් යන මට්ටමට පස්සන ප්‍රීතියෙන් පිනායන මට්ටමට මේ වේදනාවලත් මොකද්දෝ ගොජ දෙමිලක් වෙනවා. ඊට පස්සේ සංඥාවල පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. තේරෙන්න පටන් අර ගන්නවා මේ මිනිස්සු කතා කරනකොට කොච්චරක් යන්නේ කොහෙද මල්ලේ පොල් කියන එක. කවදාකවත් කතා කරන මාතෘකාවට උත්තරයක් දෙන්න දන්නෙත් නැහැ. නමුත් මනුස්සයල තේරෙන්න පටන් අර ගන්නවා මෙච්චරක වාග් බහුල්ලිය මෙච්චර ප්‍රපංචකරණය මෙච්චර ඇතුළත කච කචේ එන්නේ මේ පුංචි සංඥාවේ ප්‍රශ්නයක් නිසා ඒ සංඥා ප්‍රශ්න එන්නේ මේ කරන අංජබජල් එක ඇතුලේ නැත්නම් මේ බොරදියේ Tamange රාගය අවශ්‍ය ගන්න රාගය දිනා ගන්න රාගය ජය ගන්න ඉඩ තියෙයි කියලා හිතෙනවා. නැත්නම් මට කැපී පේන්න පුළුවන් වෙයි කියලා මාන්නේ එනවා. එහෙනම් මමත් මෙතන ඉන්නවා කියලා පෙන්වන්න ඕනකම සක්කාය දිට්ඨිය වශයෙන් එන්න පටන් ගත්තා මේ සංඥාවේ පුදුමාකාර වැగిරෙන ගති, ඕජාවල් වැగిරෙන ගති, අසුචියෙන් පිරිච්ච කලයක කොච්චර පිටින් සායම් කරුවත් ඒ අසුචි ගඳ කුණු වෙච්ච මස් වලින් පිරිච්ච කලේ ඒ කුණු වෙච්ච මස් ගඳ එන්න වගේ ඒ සංඥාව හරහා ඒ පුද්ගලයාගේ තියෙන ජම්ම ගති එළි වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තියෙදි මේ සංඥාට අහු නොවි නැත්තම් මේ සංඥාවේ තියෙන මේ මිරිඟු ගතිය මායාකාරී ගතිය හරහා යට වෙන්නේ නැතුව යන්න ආර්ය විවහාර කියන්නේ මොකද්ද? දැක්ක දේ දැක්ක වශයෙන් කියන එක, ඇසුව දේ ඇසුව වශයෙන් කියන එක, විඳපු දේ විඳුව වශයෙන් කතා කරනවා මිස උච්ඡාදන අපසාදන නැතුව අතිශෝක්ති සහ අව අව탁සේරු කරන්නේ නැතුව කතා කරනවනේ මේ කතා කරන දෙයක් නැහැ. මුළු ජනමාධ්‍යම තියෙන අතිශෝක්තියක්. ඒකේ කරන කට්ටිය දාන්න. තන්නේ කරම මම අපෑමක් කියන. ඉතින් ඒ නිසා වෙච්ච දේ දැන් මේ ක්‍රිකට් බලබලා හිටියට වැඩිය බලන ගමනුත් රේඩියෝ එකේ තියෙන ද ගහලා තමයි කමෙන්ටේට දෙන බොරුව නැත්තම් අර ක්‍රිකට් බැලුවට රසය. ක්‍රිකට් මැච් එකට යනකොටත් කමෙන්ටේටර් කියන එක අහන්න රේඩියෝකුත් තරයන. මේ ඉස්සරහා පේනවා. පේන එකට වැඩිය හොඳ අර මනුස්සයා කියන බොරුව. එමන්සේ කියන මේ මේ ගහන්නේ මෙයාගේ හතරවෙනි පහරවල වල 399ක් ගහලා තියෙනවා. මේ යන්නේ 400ක. මෙයා මේ මේ මේ තැන්වල ගහලා තියෙනවා කියලා ඉතින් ඒක හරි ලොකුවට පේන පටන්. මේ අස්පනා අපිට පේන එක තියේදී අනුන් දෙන ලනුව කරා. මේ සංඥා පිළිබඳව මේ ගැටේ ලිහෙන්න පටන් අරගත්තට පස්සේ මේ බුදුරජාන් වහන්සේට මුනි කියලා කියන්නේ අද්විච්ච වචන අබුද්ධා අමෝඝ වචනා ජිනා බුදුරජාන්ට වචන දෙකකුත් නැහැ හිස් වචනත් නැහැ මොකද උන්වහන්සේලා කවුරක් නලවන්න පිනවන්න ඕනකමක් නැත්තේ. එනිසා අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්ත ඇති හැටි ප්‍රකාශ කිරීම විතරයි. එනිසා බුදුරජාණන්සේ සත්‍යතෝ තේතතෝ ආදි වශයෙන් වෙච්චදී වෙච්ච හැටියට සත්‍ය ප්‍රකාශ කරනවා කාය හරි අභිවෘද්ධිය සඳහා මිස වෙච්ච නැති දෙයක් අසත්‍ය වශයෙන් එහෙම නැත්නම් හොඳක් හෝ නරකක් වේවා කියලා පටවන්න හදන ගතියක් නැහැ. මෙන්න මේ සංඥාවේ තියෙන මේ sannivedanයේ තියෙන සංඥාවේ තියෙන මේ මේක තේරුම් ගත්තට පස්සේ මේක මුළු ජීවිතේම විහිළු නාඩගමක් විතරයි. හැම කෙනෙක්ම ජාතික මට්ටමේ විහිළුකාරයෝ. හැම වෙලාවෙම කරන තරංගපෑමක්. හැම වෙලාවෙම කරන මවාපෑමක්. ඉතින් අරයා කියන ඔයාගේ මවාපෑම මම බලන් ඉන්නම් හැබැයි ඔයා මගේ මවාපෑම බලන් ඉන්නවනම්. එච්චරයි අපි දෙන්නගේ තියෙන ගණිතය. මම මම මවාපාන වෙලාව ඔයා මම හොඳට සීරිය තාත්විකව බලන් ඉන්නවා. මම ඔයා මවාපාන වෙලාවදී මම සාත්විකව බලන් ඉන්නම් කියලා ওই දෙක තියෙනවනම් ওই දෙක නැත්තම් ඉතින් බොහොම අමාරුයි දෙන්නෙකුට එකට ජීවත් මේක පිළිබඳව අභාග්‍යයකට වගේ තේරවාදී අටුවා යුගයේදී මේ සංඥා පිළිබඳව තියෙන විපල්ලාස ටික එහෙම තමයි ප්‍රපංච පිළිබඳ ධර්ම කොටාසි අපෙන් හැල්ලා තියෙනවා. එනිසා හරි අතිශෝක්තියක් ඇවිල්ලා තියෙනවා අපේ අටුවාව ඇතුළට. අටුවාව හෙළුව එළිවේයි කියලා හිතන්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති මෙච්චර ලස්සන මව පාරතියි. මොකද භාවනා කරනකොට පේනවා ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නකොට අපි තේරවාද ශාසනයේ රූප පිළිබඳ විපල්ලාසෙ ටිකක් අවබෝධ කරලා තිනවා වේදනා පිළිබඳ විපල්ලාස දස උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා නමුත් සංඥා සංස්කාර විඥාන කියන මේ තුනේ විපල්ලාස ස්වයං විවේචනයේ ලක් වෙයි කියන බය නිසා හැරිලා ගිහලා තියෙනවා. එනිසා අපිට අද අපේ මේ තේරවාද ශාසනය තුල මේ ප්‍රපංචකරණය වාග් බහුල්‍ය එහෙම නැත්නම් මේ සංඥාවේ තියෙන පටලවිල්ල ටිකක් දුරස්ත දෙයක් වෙලා තියෙනවා බොහොම ගැඹීර දෙයක් වෙලා තියෙනවා කොටිම සංස්කෘතික සංස්කෘත බුද්ධ ආගමෙන් ණයට ගන්න වෙලා හැබැයි ඊට අදාළ ਸਰවචනසගේ දේශනා කොටස් එහෙමම තියෙනවා. ඒවා විස්තර කරන්න ගියාට පස්සේ අටුවාව අසරණ වෙච්ච ගතියක් පේන්න තියෙනවා. මොකද අටුවාවෙත් මේ සංඥාව පිළිබඳව පැහැදිලි නිර්වුල් භාවයක ඉඳගෙන නෙමෙයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ මොනවා කිව්වත් ඒක පිළිබඳව දෙන අටුවා වර්තකතනේ පැහැදිලි විලෝපන වගේ. පැහැදිලි විපල්ලාස වගේක් පේන්න තියෙනවා. ඒක පිළිබඳව තමයි ඔය කටුකුරුන්ති ඥානන්ද සාංශ අද ලෝකේ ඉන්න එකම එක මිනිසයා මේක හරියටම තේරවාදයට අදාළ කොටස මහායානෙන් සහ අනිකුත් පොත් වලින් අදලා අරගෙන විස්තර කරා සරුවචනාංශගේ සූත්‍ර කීපයක් අරගෙන. ඒක උනත් හරි අමාරුයි තේරුම් අරගන්න. නමුත් මම හිතනවා අපි ඉපදිච්ච යුගයේ හොඳ පිබිදිල්ලක් තියෙන කාලයක්. ඒ නිසා මේ සංඥාවේ විපල්ලාස පවා විස්තර කරන තේරවාදී ආචාර්යවරු ඉන්නවා. ඊට පස්සේ තමයි මේ සංස්කාර පිළිබඳව විපල්ලාස තියෙන්නේ. ඒකත් හරි අඩුයි පෙන්ලා දීලා තියෙනවා. ඒක සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. යෝගාවචර මේ සම්මසන අවස්ථාවට යනකොට තමන්ගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියාවල හිතලා කරන දේ සහ ඉබේ කරන දේ දෙක අතර වෙනස තේරුම් ගන්න. අනුන් කරලා දෙන දේ සහ තමන් කරන දේ තියෙන වෙනස තේරුම් ගතට පස්සේ බුදුමාකාර විදියට අපි මේ ඉබේ කරන දේවල් පිළිබඳව චිත්ත පීඩ ඇති කිරීමෙන් තමයි මෙච්චර වයසට යන්නේ කියන එක තේරෙන පටන් ගන්න. මේ ජීවිතයේ මොන වෙන දෙයකට යන්නදලා හොඳට බලන්න හිටියොත් මේ වේදිකාවේ අසංස්කාරික වැඩ වගයක් යනවා. සසංකාරික වැඩ වගයක් යනවා. අසංකාරික කාය සංඛාර අසංස්කාරික චිත්ත සංඛාර අසංස්කාරික මනෝ සංස්කාර තියෙනවා. සසංකාරික කාය සංස්කාර තියෙනවා සසංකාරික චිත්ත සංකාර තියෙනවා තසංකා මනෝ සංකාර තියෙනවා වචී සංකාර තියෙනවා මෙන්න මේ ටික වෙන් කරගන්න බැරි වෙච්චාම මේක කළාද මේක කෙරුණාද කියන එක ඒ පුද්ගලයාට තේරුම් ගන්න බෑ ඊට නිසා ඕනම කෙනෙකුට මේ මනසගේ දුර්ලභකමින් අතිරේක වාසියක් ගන්න පුළුවන් උසාවිත් නංගල කියසක උඹ ඒක කරයි ඉතින් මේ මනසට සතිය නැත්තම් සපේලා උත්තර දී ගන්න බැරි නම් අර බහුජන මතයට අහුවෙලා එයි එයි කියන්න වෙනවා. ඊට පස්සේ අර සේරම අචේතනික වෙච්චදී අසංස්කාරික වෙච්චදී සියල්ලම ඔළුවට අරගෙන බුදිය ගන්න ගියාම මුළු රෑ තිස්සේ පශ්චාත්තාප වෙනවා. මම කොච්චර සිල් රකින්න ගියත් මම ඇතින් සිල් කැඩුනා. මම කොච්චර සමාධියක් ගන්න ගියත් මට සමාධිය නැති වුණා. මොකද මේ එකකක්වත් සතිය නැති නිසා කරනවද කෙරෙනවද කියන දෙක. ඒ වගේ මේ කරන්නේ කාම තණ්හාවෙන්ද භව තණ්හාවෙන්ද කියන එක. කාම තණ්හාවෙන් නම් Tamange ඉඳුරම් පිනවීම පිණිස කරන පුද්ගලික නිකන් ව්‍යාපාරයක් තියෙනවා. භව තණ්හා කියලා කියන්නේ ගාගත් එකක්. ඔක්කොම විදිහෙන් කරන්න හදලා. ඒ කෙරුවට පස්සේ ඒ Tamange දේ කාම ආශාව වෙන්න පුළුවන්. සුභ සිද්ධ වෙන්න පුළුවන්. Tamange දේ පටුයි. ඒකට තියෙන සීමාකාරී සාධක ටික තුල සාර්ථකත්වයක් ගන්න තියෙන ඊට වැඩි. ඔත් පළල් සමාජයකට භවතණ්හාවට වැඩ කරන්න ගත්තාම අසාර්ථක වෙන්න තියෙන ඊට වැඩි. මොකද අපිට තියෙන සීමිත ප්‍රබව ටිකක් නිසා. ඒ නිසා මේ අනුන් වෙනුවෙන් කිරීම සහ තමන් වෙනුවෙන් කිරීම නිසා ගා ගන්න ගා ගැනීම සම්පූර්ණ දාගෙන ඉන්න කණ්ණාඩිය දූවිලි බැඳා වගේ මේ දෙක නිසා අපි කොච්චර මේ පටු මාවත එහෙම නැත්නම් මේ ඇස් දෙකක් තියේදී යන්න පාරක් තියේදී බැදිවල යන හැටි අන්ධ වූ එකෙකුසේ මේ නිසා අපි දවසකට නොවිඳිනා දුක් විඳින ප්‍රමාණය නොකරපු දොස්වලට බැනුම් හිතෙන් පීඩා කරගන්න හැටි දිහා බලනකොට ඒ මිනිස්යා එක තේරුම් ගන්නා තේ මොන්න මැවුම්කාර දෙයියෙකුට ගොඩ ගන්නවත් බෑ මොන සමාජ සේවකයෙකුට කොට ගන්නත් බෑ. මොකද මේ පුද්ගලයා Tamanට මේ චෝදනා කරගන්න එක පීඩාවටපත් වෙන එක අයිතිවාසිකමක් කරගෙන ජීවත් වෙනවා. මට අයිතියක් තියෙනවා මට කැක්කමක් තියෙනවා කියලා ලෝකේ තියෙන සේරම ඔළුවේ දා ගන්නවා. දාහන් වල ඉතින් ඒකෙන් පශ්චාත්තාප වෙඳලා ඉතින් කැන්සර් කියයි, බ්ලඩ් ප්‍රෙෂර් කියයි මොනවා හරි දෙකකින් පුපුරලා නැහැ. නැහින් දෙපාය මේක කෙලවරක් වෙන්න දෙපාය මේක දරන්න පුළුවන් දුකක් නෙවෙයි මේකට දෙන්නේ. ඒ නිසා සම්මසන අවස්ථාවේදී යෝගාවචරයට මේ සසංකාරික අසංකාරික ભેදේ පිළිබඳව මේ මෙමෙ භාවනා කරගෙන ඉන්නකොට මේනේ හිතවිලි හිතලා කරන දේවල්ද නිකන් හිතෙනවා. සක්මන් කරගෙන ඉන්නකොට රූප බලනවද නැත්නම් පේනවද? එතන මේ ශබ්ද අපි අහනවද එහෙම නැත්නම් අපිට ඇහෙනවද? එහෙනම් මේ විනෝඩ අතපය නලියන දඟලම හිතලා කරනවද නැත්නම් මේ ඇඟි කෙරෙනවද? බලනකොට 100ට බර ගාණක් මේවා කෙරෙන දේවල්. අපි ඒවා මම කියා ගන්න හදන මේක මගේ කියා ගන්න හදන මගේ ආත්මය කරගත්තට පස්සේ පුදුමාකාර චිත්ත පීඩාවක් තියෙනවා. විසාකාවගේ විසාකාව පහෝසිපාසිකාවගේ බොහෝම මේ සෙල්ලක්කාර බොහොම මේ හුරතල් මිනිබිරියක් ඉඳලා මැරලා ගියා. ඒ මිනිය වලලා එන ගමන් ඉතාමත්ම කනගාටුවෙන් අඬ අඬ සරුවචනස ළඟට ඇවිල්ලා මේ සෝවාන් වෙච්ච ආර්යයන් ආර්ය උත්තමාවිය දැන් සරුවචනසට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හිටපු දරුවන්ගෙන් හරීම හුරතල් හුරබූටි කෙල්ල තමයි මේ කිය අනේ අකාලේ මැරුණා කියලා දැන් අඬනවා. ඉන් සරුවචනංශයේ අහනවා මේ විසාකාව මේ සවැත් නුවර ඉන්නා තාක්ෂණක උඹේ වෙනවනම් උඹ කැමති කියලා. අනේ ස්වාමීන් වහන්සේ අට කෙලක් ජනතාවේ ඉන්නවා මට ඒ තේරමත් මගේ දරුවනට තවත් මදි කියලා කියනවා. එතකොට අහන දවසට කී දෙනෙක් මැරෙනවද බලපන් අට කෙලෙන්. ඒ තේරම ඔබ කනකාටු ගන්න වෙනවනේ ඔක්කොම දරුවන. මේ ඔක්කොම දරුවෝ කියාගත්තොත් ඒ හැම දෙයක්ම දුකට ගන්න වෙන්නේ. ඒ වගේ තමයි අපි පුදුමාකාර විදිහට පැදුරේ ලාගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා අහලින් යන ගුණ කන්දලයක් ආවොත් ඒක දාගන්න. දාගෙන ඉවරලා නිකටල්ලේ තියාන ඉතින් මම අයියෝ කීකාරිස කුණු පංචස්කන්ධ කියාගෙන අනිච්චන් දුක්ඛං අනත්තං කියාගෙන නටන්න හදනවා මේ අහක යන දරුවන්ට උප්පැන සාතික ලියලා. එහෙම නොකරන මනුස්සයා දකින්නට බයිනවා මට කැක්කමක් නැහැ මට හැංගීමක් නැහැ මෙහෙම ඕන මොන දෙයක් වුණත් කරබන් නිකන් ඉන්නවයි කියලා. ඉතින් වෙන මොන කරන්නද මේ ඊළඟන කන පරිප්පුවක් තියෙන්නේ. ඇදගෙන නාන නෑමක් මේකේ තියෙන්නේ. නමුත් මේ මට්ටමනවත් භාවනා නොකරපු කෙනෙකුට ඒක කොහොමඩක්වත් තේරු කරලා දෙන්න බෑ. අඩුම ගානේ බලනවා, පේනවා කියන දෙක අතර වෙනස. අහනවා, ඇහෙනවා කියන දෙක අතර වෙනස. කරනවා, කෙරෙනවා කියන අතර වෙනස තේරුම් ගන්න. ඉතින් ඊවන්ස කොහොම sannivedanaya කරන්නද කියලා හිතනද තවත් ඒ වගේ මිනිස්සුක එක්ක කතා කරනකොට. කරපු දේ මොනවද, කෙරුණු දේ මොනවද කියලා හැඟීමකුත් නැහැ. ඉතින් ඒදීදී යුක්තියක් පස්සේ බලන්න ගියාම යුක්ති යුක්තිය බලන්න ගියාම මොනවද මේ කතා කරන්නේ? ඒ නිසා ඒක තේරුම් ගත්ත මනුස්සය ඉබේම ගොළු වෙනවා මොන්න කතාව කරුවත් ඉවරයක් කරන්න බෑ. කරන හැම වචනයක්ම වචී දුස්චරිතයකට වැටේ. එහෙම හිතලා නෙමෙයි කරන්නේ. නමුත් අන්තිමට බලනකොට කේලමක් වෙලා. අන්තිමට බලන බොරුවක් වෙලා. අන්තිමට බලන පරුසවචනයක් වෙලා. එමෙති කිසිම දෙයක නිර්වෘල් භාවයක් නැහැ. ඉතින් මේ සංස්කාරවල ඇත්තටම අපි යම් කිසි විදිහට සතෙක් මරලා හෝ හොරකමක් කරලා හෝ කාමීත්‍යාචාරයක් කරලා හෝ වැරද්දක් කරලා තියෙනවා අපිට දඬුවම ලැබෙනවනේ ඒකට බොහොම සාධාරණ ඉදිරිපත් ප්‍රකේතයි ඉතින් මම මේ කෙරුවා මට ඒ දඬුවම කැපයි ඒ දරා ගන්න බැරිකමකුත් නැහැ නමුත් එහෙම නොකර කෙරුවයි කියලා හිතන සැකේට දෙවන්නේකටත් ඒක සාක්ෂි දී ගන්න බැරි වෙන වෙලාවෙදී මේ සතිය කියන ඒ අදෘෂ්ටි කෝණේ නැති මනුස්සයා අනාතයි. පරචිත්ත විඥානනාන් කියන සරුවචනසේ හිටියනම් කියාවි නෑ ඔබ මේක කරා. නැත්නම් මේක වුණා කියලා. නැත්නම් එකම සරණක් තියෙන සතිය විතරයි. ඉතින් සමේ සම්මස්ත ඥාන අවස්ථාවේදී තමන් කරනවද කරනවද කියලා බැලුවොත් මේ කය කියලා කියන්නේ බොහෝ භූතයන්ගේ යක්ෂයන්ගේ ප්‍රේතයන්ගේ ලඟුම් පොලක් හරියට සෝම් පිටේ නැකයි එක. නානා ප්‍රකාර යක්කු ඇවිල්ලා එක එක තෙල්ලම් කරනවා. ඒක ඔය ඔය මහා සමේ මහා සමේ සූත්‍රේ නෙමෙයි ආටානාටිදී දරොත්ෙන්සි කියනවා පෙරේතෙකුට හරි යක්ෂයෙකුට හරි දැන් මෙතෙල්ලන පෙරදෙන්ට යන්න ඕන පෙරදෙන්ට යන මිනිහෙකුට ආවේශ වෙනවා කුමාරයෙකුට වෙන්න පුළුවන් කුමාරියකට වෙන්න පුළුවන් මොක ආවේශ වෙලා මෙතෙන්දී ආවේශ වෙලා පෙරදෙන කියාට පස්සේ යනවා යන්නේ අර මිනිස්සයා දන්නේ ඇයි පෙරදෙනේ කිය බොහොම වේගෙන් දූවන කියලා බස් එකේ ඉල්ල පෙරදෙනිය යනවා බලනකොට කොහොමද යන පෙරේතෙක් ඇවිල්ලා වැහිලා ඉතින් මම කිව්වයි කිව්වොත් ඕගොල්ලෝ මට දොස් කියයි. කියලා බලන්න ආටානාටියේ සූත්‍රේ මොකද වෙලා තියෙන්නේ කියලා. කුමාර වාහන, කුමරි වාහන, പ്രേත හැම එකක්ම වාහනයකට පාවිච්චි කරනවා. ඒක හරියට මේ සියල්ල බලේ පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වගේ මේ අපේ ශරීරය අපිට දුන්නට මේකේ කිසිම නේවාසිකයක් නැහැ. කිසිම අධිකාරී ශක්තියක් නැහැ. ස්වාමි කෙනෙක් නැහැ මේකේ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් මේ ඔක්කොම Tamange මල්ලට දාගත්තට පස්සේ මහානංශය නොවිඳිනා දුකක් නෙ විඳින්නේ. එසා සම්මසන ඥාන මට්ටමේදී මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒක බොහොම අමාරුයි. මොකද හේතුව තියෙන්නේ ප්‍රත්‍යක්ෂ නෙමෙයි. තාම තියෙන්නේ අන්වේ ඥාන මට්ටමේ තියෙන ඉතින් එතකොට ගුරුරේග්ගේ අත්උදව් අවශ්‍යයි. මෙතෙන්දි මේ මේ වගේ දේවල් වෙනවා. එකක්වත් ගණන් ගන්න එපා. පුළුවන් තරම් ආහනාපානේ නොපෙන්නුනත් නැවත නැවතත් උරගාලා බලන්න පුළුවන් කායානුපස්සනාව තියාගෙන යන්නේ. මේක ඉතාමත්ම ශීත්ව දිනාතාලට මහසීසයඩෝ සඳහන් කරලා තියෙනවා ඇයි මේ කායानुපස්සනාවක් තියෙන වටිනාකම. එම් නැත්තම් මේ උරගා බැලිය හැකි අරමුණක් එක්ක යනවා වෙනුවට වේදනානුපස්සන හරහා චිත්තානුපස්සන යන්න ගියාම මේක හිතලුවද්ද නැත්තම් ප්‍රත්‍යක්ෂයේද කියලා අතිරේක ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා හැම වෙලාවෙම ਸਰවචනාංශේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා විදියට මේ කායනපස්සනා දීලා තිනවා ඒ මනුස්සයාට ඒ වගේ හිතා ගන්න බැරි අවුල් පාසයකට આવත් ඇද්ද ගැරලා බලපුවාම තමන්ගේ කය ආරබුණු කරගෙන එහෙම නැත්නම් ඒ සාමාන්‍ය ආනාපානෙ කොච්චර සංසිඳුණත් ඒ වගේ අවුල් පාසයකට ගියම ආය ආනාපානෙ මතුවෙනවා සද්දයක් ඇවිල්ලා කලබල වෙච්ච ගම මොන හරි හිතට කෙලේශයක් ආපු ගමන් ආනාපානෙ මතුවෙනවා ඉතින් යෝගාචරය ආයත් ආනාපානෙ අතගාලා බලලා තමන් ඉන්නේ නැවත පිළියම් කරගන්න පුළුවන් තැනකද කියලා ඒ ආනාපානේ සරණ යනවා. එහෙම නැත්නම් ආනාපානේ අදාහ ගන්නවා. අදාහන්න අදාහන්න අදාහන්න ඉස්සල සත්‍ය සමාධිය ඇති කිරීමට ආනාපානේ අත්තඩක් රුකුලක් වෙනවා වගේම පස්සේ මේ වගේ සංඥා විපල්ලාස වෙනකොට සංස්කාර පිළිබඳව පටලවි වෙනකොට විඥානයේ මායාසෙල්ලම් කරනකොට වේදනාවල සුඛ දුක්ඛ වේදනා වගේම සෝමනස්ස දෝමනස්ස කියලා මානසික වේදනා වගේක් තියෙනවා. අනිව්වත් එක ශ්‍රී ලංකාවට මේ කායනුපස්සනා විතරමයි උරගලක් වගේ අතගාලා බලන්න පුළුවන්. ආනිව බේරුම් කරගන්නවා කියන එක මේ තොරතුරු රාශිය Taman කරා එනකොට මේක හිතින්ම වාගත්ත කොටස මේක ප්‍රත්‍යක්ෂය කියන එක අපි හිතන තරම් ලේසි නෑ. ඒක හරියට හීනෙක ඉන්නකොට අපිට පුළුවන් ද දැනගන්න මම මේ හීනෙක කියලා. එහෙම වුණොත් පුළුවන් වෙයිද හීනේ අබිරමණය කරන්න. එවනිතන් චිත්‍රපටයක් බලනකොට තමයි පුළුවන්ද මේ බලන්නේ චිත්‍රපටයක් කියලා දැනගන්න. එහෙම පුළුවන් නම් චිත්‍රපටය අබිරමණය කරන්න පුළුවන් වෙයි. ඒ වගේ තමයි බුදුරජාණන් කියන මේක තන්නේ කර මායාවක් මේකේ තියෙන්නේ. ඒක මායාවක් බව දන්නවනම් මේ මායාව නිසා අනුන්ට ඊර්ෂ්‍යා කරන්න, අනුන්ගේ දේවල්ට තණ්හා කරන්න, අනුන්ට වෛර කරන්න, මාන්න ඇති කරගන්න මසුරුකම් කරන්න. අනිකා හීන විකාර. ඒ මොකද මේ ප්‍රත්‍යක්ෂේ නොදන්නාකම නිසා. කවදා හෝ ප්‍රත්‍යක්ෂේ දැනගත්තොත් ඒ දෙක එකට සිද්ධ වෙන්නේ. ඒ තණ්හා මාන දිට්ඨි රාග ద్వේෂ මොහ දුරු කිරීමත් මේකේ මුලැමැද අග වශයෙන් මේකේ තියෙන්නේ කාටත් පොදු සාමාන්‍ය ලක්ෂණ ටිකක් මිස ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන දෙයක් නැති බවටත් මනුස්සකමටත් එන ප්‍රධාන සම්දිස්ථානයක් තමයි ඔය සම්මසන අවස්ථාව මේක සාමාන්‍යයෙන් කියනවා සමත භාවනාත් එක්ක සම්බන්ධ කරලා බලනකොට දෙවෙනි ධ්‍යානයට සමානයි විතක්ක ਵਿਚාර අයින් වෙලා ප්‍රීති සුඛ නැත්නම් ප්‍රීතිය ඉස්මතු වෙන ප්‍රධාන සම්දිස්ථානයක් හැබැයි ප්‍රීතිය ඉස්මතු වෙන්නේ හොඳට සුතමේ ඥානය ඇතුව මේ එකම දේ දහස්වර කරලා කරලා කරලා කරලා ඒක සිද්ධ කරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ අන්ධකාරේ ගමන් කරනවා වගේ යනකොට මේ වගේ ඇහැක් පාදාගෙන සති සම්පජඤ්ඤේ සහිතව සම්මාදිට්ඨි සහිතව යෝනිසමනසිකාරය සහිතව යන ගමනත් එහෙම නැතුව යන ගමනත් අතර දෙකේ මේ අපි අසරණ වෙලා වගේ මට පේන්නේ බුදුහාමුදුරුවනේ කියලා අර කවියත් මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට පේන්නේ බුදුහාමුදුරනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන දේ මේ සම්මස්සන ඥානය කියලා කියන්නේ තාම හරීම මධ්‍යස්ථ තත්වයක්. එහෙම නැත්නම් මේ විපස්සනා ප්‍රවිෂ්ටයක්. නමුත් ඉස්සල්ලාම වතාවට අංශු මාත්‍ර වශයෙන් නෙමෙයි කැටිති වශයෙන් ප්‍රകൃතිය පේන වෙලාව. මෙතෙන්දිත් යෝගාවචරයා ලොකු අභියෝගතා පරීක්ෂණයට ලක් වෙනවා සීමාකාරීතා පරීක්ෂණ ලක් වෙලා සුද්ධ නිවන ප්‍රාර්ථනා කරන එකනට කොහොම ඍජු පෙතක් පෑදෙනවා. ඉන් මේ විට මොන්නම හෝ ලාමක අදහසකට යන එකනා ඒ ඒ චපලකම අණුවම එක තන කරකවන්න පටන් ගන්නවා. ඒක නිසා හොඳට තේරෙනවා ඍජු පෙත නැත්නම් නිවන ගමන් පෙත වැඩිපුර විස්තර නැහැ. ඒකේ වෙන ආටෝප සාටෝප මොනවත් නැහැ. ඍජු ගමනක් තියෙන්නේ කාටවත් මවාපෑමකුත් නැහැ කාගත් මවාපෑමකට අහු වෙන්න යන්නෙත් නැහැ ප්‍රත්‍යක්ෂ කරු කරන යනවා. මොන්නම ක්‍රමයකට ওই අතරමැද දෙකදී කම්මක් නැහැ කියලා යන්න ගත්තොත් අර කරකැවෙන්න පටන් ගන්න ගතිය, වට එකට අහු වෙන ගතිය, කෙලෙස් උපදවන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේ තෙන්දි හරි වැදගත් වෙනවා ධර්ම සාකච්ඡා. බණ ඇහුවට විතරක් හරියන්නේ නැහැ. Taman පටලවිලා ඉන්න එක මේ පටලවිල්ලක්ද කියලා විස්තර කරලා දෙන්න ඕන. එහෙම නැතුව ඒ ඒ ඒ ප්‍රශ්නට මේ උත්තරේ ලැබෙනකන් එතන කරකැවෙන නිසා ධර්ම සාකච්ඡාදී හරි සජීවී ගතියක් තියෙනවා. ඒ වගේම තමයි ඒ තනිකර භාවනා කරලා විතර ධර්ම සාකච්ඡාවකින් නැතුව මේතෙන්ට එන්නත් බෑ. ධර්ම සාකච්ඡා විතරක් කරලා භාවනා නොකර යන්නත් බෑ. මේ දෙක අතර හරියට පෙත මාවත යුගයේ යෝගය එළඹෙනවා කියලා කියන්නේ බොහෝම කලාතුරකින්. එහෙම වෙනකොට ඒ කියලා දුන්න කෙනා පිළිබඳ ලොකු ගෞරවයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අමාරුයි කියලා. නමුත් මේක ආධුනික යෝගාවචරගේ தත්වයක් නෙවෙයි මැදට ගිය යෝගාවචරගේ தත්වයක් මේ මට්ටම පැන්නට පස්සේ නම් කියනවා Tamanට තනිකම භාවනා කරුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක අමාරු වැටෙන්නේ නැති එක නෙමෙයි අමාරු වැටෙනවා Taman තමයි හදා ගන්න පුළුවන් නමුත් මෙතෙන්ට එනකන් බොහෝ විට හරියට අර වැඩි විපත් වෙච්ච ගෑන් ළමයෙක් ඉක්මනට පුරුෂාන්තරයට යවන්න නරකයි ඒ දෙමාපිය යටතේ යාට පුහුණුවක් අවශ්‍යයි කුලකාන්තාවක් වශයෙන් අනිත් වගේ මේ වෙලාවට අරසව සරණක් නැත්තම් ශාසනාන්තරස් දානේ බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. එනිසා මේ වෙලාවේදී නායත අහන්න නැති කතියකුත් එනවා. නමුත් ඒ තියෙද්දි කීකරු කරන යන්න තමයි ওই සීලේක සම නැත්නම් ශ්‍රද්ධාවක අවශ්‍යතාවය තියෙන නිසා හැම කෙනෙකුම මතක තියාගන්න ඕනේ මේ භාවනා සාර්ථකත්වයේ හැම වෙලාවෙදීම රෝසමල් යානාවක් නෙවෙයි. ඒක හැම වෙලාවෙදීම මේ වගේ හැම බොරු වලවල් නානා ප්‍රකාර දේවල් කියලා තියෙන නමුත් සරුවචනාසිකේ තියෙන මහා කරුණාව මහා ප්‍රඥාන සමය ගොඩාක් ලිඛිතව සටහන් වෙලා තියෙනවා. මේ සමහර වෙලාවල් වල වැරදි අර්ථකථන තියෙනවා. ඒක නිසා හොඳම වැඩේ තමයි Taman ලබන සෑම අත්දැකීමක්ම අව탁සීරුවට ලක් කරන එක ලීසි කියලා ලොකු සාහනසෙ ලියලා තියෙනවා. අධි탁සීරුවටපත් කරන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. එහෙම වුණොත් කාටවත් ගොඩ ගන්න බෑ. අව탁සීරුවටපත් කරුවයි කියලා ධර්මයට අගෞරවයක් වෙන්නේත් නැහැ. තමයි නැවත නැවත කිරීමෙන් ඒ ශක්තිය ගන්නකොට ඒ යෝගාවචරයට අර තලතුණකම. එහෙම නැත්නම් මේ වැඩි හිටිකම එන්න පටන් ගන්න. ඒ නිසා මේක ථේරවාද ශාසනය කියලා කියන්නේ මේක ඉෂ්ඨවිරයන් වහන්සේලාගේ තෙරුණාංශලාගේ ශාසනයේ එකම දේ කරලා කරලා කරලා කරලා තමයි ඒ දේ දන්නවා කියන ප්‍රකාශයක්වත් කරන්න. පුළුවන් තරම් කියනෝ නෑ. තාම මම ඉන්නේ මේ කරන මට්ටමේ කියලා එකෙන් කිසියම් නිග්‍රහාවක් නැහැ නිසා පුළුවන් තරම් නිහතමානී වෙලා පුළුවන් තරම් සතියෙන් කටයුතු කරන ගමන් නිහතමානීව කටයුතු කරනවා නම් මේ අර ඔටුවෙක් ඉදිකටු හිලක් කරා යනවා වගේ මේ ගමනේ ගියාට පස්සේ නැත්තම් දැක්කට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා මේ වැඩේ සංසාර වෙච්ච නැති එකක් මේ වෙන්නේ කියලා. ඒ වගේම ඇඟට දැනෙන වෙනසක් භාවනාවේදී වගේ වෙදිනදා ජීවිතයේදී හැම දෙයකදීම ඇඟට දැනෙන වෙනසක් වෙනවා නිවන කියන්නේ මොකද්ද කියන එක උපේක්ෂා වෙනවා කියන්නේ මොකද්ද කියන එක මේ සම්මස්තර ඥානය. ඒකයි මම හිතන්නේ ගුරුවරු ගොඩක් මේක පිළිබඳව ගොඩාක් විස්තර සහිතව දීලා තියෙන හැබැයි ඉවරයක් කරන්න බෑ. ඉවරයක් කරන්න පුළුවන් ධර්මස්කන්ධය තමයි ਸਰවචනාංශය කියන්නේ. උන්වහන්සේ ටික දේශනා කරපු ටිකෙන් අපි ළඟට ඇවිල්ලා තියෙනවා තැහෙන කොටසක්. ඉතින් අපි ඒක අපේ ජීවිතේම අපේ පරිේක්ෂණ වලින්ම ඔප්පු කරගෙන තමනුත් ඒකෙන් බේරෙන ගමන් අනික් අයටත් ඒකට පෙත පාර හදාගෙන යන එක තමයි මේ තේරවාද ශාසනය මෙතෙක් ඇවිල්ලා තියෙන අනිකුත් නිකායවන් වල මේ වගේ යම් යම් අඩුපාඩුකම් නිසා নানা ආකාර විවිධ අර්ථකථන තියෙනවා. තේරවාදී කියන්නේ 100 100ක්ම බේරිච්ච එකක් නෙවෙයි අඩුපාඩු වර්ගයක් තියෙනවා. නමුත් බැලුව බැල්මට නිකන් ආරක්ෂාකාරීව කීතකි පටලවා ගැනීම අඩු ප්‍රදේශයක් මේකේ තියෙන්නේ. නමුත් යෝගාවචරය එතනදී පුළුවන් තරම් අර විචිතුරු චෛසිකයන් පිටිපස්සේ යන්නේ නැතුව මේ සති චෛසිකෙ දිගේ යනවනම් පැටලි ගමන අඩුයි. ඒ නිසා මෙතෙක් කරගෙන ආපු වැඩේ ගොනුවක් මෙතෙන්දී ඇති කරගන්න. කීකරුකමක් වැඩිහිටිකමක් එවැනි ගුණයක් කීකරකමක් වැඩිහිටිකමක් පිණිස අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දෙනාටම ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා